සදා බුද්ධ සම්මාන පින්වත්නි අපි මේ හතරවෙනි දවසට මේ වෙලාවේ අපිට කාලය ඉඳලා තියෙන්නේ ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලක් නැත්නම් ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියන්න පුළුවන්. ඉතින් ඒකට ලිඛිත ප්‍රශ්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒකෙන් කරගෙන යනවා. ඒ අතර වාරිත් කාටරි සභාවේ ප්‍රශ්න ගන්න ඕනේ නම් ප්‍රකාශන කරන්න කියනවා. කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජීවිත ජීවිතයේදී සතිය පිහිටිය යුතු ආකාරයේ ආදාන දෙන ලෙස කවුරුන් ඉල්ලා සිටිමි. මේක මම ඉස්ලාම දවසේ දේශනාවේදී ඒ කියන්නේ භාවනා හඳුනා දෙන වෙලාවේදී හරියංකයට සාපේක්ෂව නැත්නම් සක්මනට සම්බන්ධ කරලා මේක විස්තර කළා. ඉතින් ඒකෙදී මේ නැවත මතක් කිරීමක් මට හිතෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක මේ මුල්මතරතුරු වලටයි මට නැවතත් ආදානිය කරන්න වෙන්නේ. පරියන්කේදීට වැඩිය සක්මනත් එක්ක සම්බන්ධ කරලා ලීසි ඉදින්දා ජීවිතයේ සතිය පිහිටිතු ආකාරය මතක් කරන්න සක්මනේදී අපි කාය ප්‍රසාදයේ වශයෙන් පතුලයි පතුලට පය තියෙනකොට දැනෙන දැනීම තමයි සතිය පිහිටීමට අරමුණු කරන්නේ. එතකොට මහ පොළවේ පය කෙටෙන හැටි, පය වැටෙන හැටි දක්වම මේ පොළවේ තියෙන ආකෘති අනුව කුණුසුම, සිසිලස, ගොරෝස්කම, සියුම් ගතිය එහෙම නැත්නම් සාද ගතිය වැටෙනවා. ඉදින්දා ජීවිතයේ අතුල් දෙකයි පතුල් දෙකයි දෙකටම බලන එක තමයි ඒක වෙනස. අතට මොනවාරි වදිනවනම්, පායට මොනවාරි වදිනවනම් ඒ ස්පර්ශය බලන්න පුළුවන්. ඇත්තටම හැමේ කොතනත් වගේ ඒ කාය ප්‍රසාදේ තියෙනවා. මොකක්දලට අපි වැඩක් කරනකොට චේතනාපූර්වක කරන වැඩවලදී අතුල්පතුල් දෙක තමයි වැඩ ගන්න. ඉතින් සතුලේ සතිය පිටවන පුරුදු කරපු කෙනා අත්ල දෙකත් අත්ලෙන් යමක් අල්ලන වෙලාවක ඒකේ තියෙන තද ගතිය, උණුසුම් ගතිය, කම්පන චංචල ගති, මෙලෙක් ගති හැඩේ බව අවබෝධ වෙන එකයි තියෙන්නේ. බත් අනනකොට, පීයකින් යමක් කපනකොට මොනවාරි කරන වෙලාවේදී අතුල්පතුලට අමතරව මේ ඉදින්දා ජීවිතයේ සතිය පිහිටීමේදී ආරම්භකයා හැම වෙලාවෙම කවුරුත් නැතුව තනියම ඉන්න වෙලාවක සතිය පිහිටවන එක ලේසි බව දැනගන්න. ශෙනගක් එක්ක ඉන්නකොට ඉබේම අපේ හිත වික්ෂිප්තයි. ඒ වෙලාවට බලාපොරොත්තු තියන්න එපා. Taman තනියම කරන වැඩ දෙක තුනක් හිතින් දැනගෙන ඒකෙදී සතිය පිහිටවන්න ඕනේ. ඒකලත් ඉවරලා ඒක සතිය තහවුරු කිරීම සඳහා ඒ කරන වැඩේ නැවතිල්ල කරන්න කියනවා. වේගයෙන් කඩිමුඩිය දක්මුක්කේ කරන්න එපා. පොඩ්ඩක් වේගය අඩු කරලා කරන්න. එතකොට ඉබේම තමන්ට ඒ හිත ඇතුළට ගන්න ගතිය, සත්‍යයට එන ගතිය වැඩි. අනිත් එක තමයි ඕනම වැඩක් කරනකොට මිනිස්සෙගේ සද්දයක් පිට වෙනවා. කලාතුරකින් තමයි කෙනෙකුට පුළුවන් වැඩක් සද්ද නොකර කරන්න. ඒ නිසා වැඩක් කරනකොට මේ සටපට සද්ද වලට අහුම්කම් දෙන්න. Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඉබේම එතකොට ඉබේම Taman මේ හිත සතිය ඇතුළට යොමු වෙනවා. එතකොට තේරෙයි අපි අසතියෙන් වැඩ කරනකොට හරියට සද්ද නිකුත් කරනවා. සතියෙන් වැඩ කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් එතකොට අනික් කෙනාට තේරෙනවා ඒ කරන කෙනාගේ සංසුන් ඉරියව්ව තමන් ටිකක් වැඩ කරන ගමන් මේ විදිහට සතියෙන් නැවතිල්ලේ නිස්සද්දව වැඩ කළ පුරුදු කළොත් ඕනේ සමාජයකට ගිහිල්ලා බලලා කියකි මේ මනුස්සයා වැඩ කරන්නේ සතියේ කියලා. අතින් වැඩ කරන නැති මනුස්සයා හරි කලබලෙන් වැඩ කරන්නේ දුවනවා පයින්නවා ආචෛත්‍ය ගුණා බැඳා වගේ අනුව දරපැලුවා වගේ මොනවද ඕ කරනවා අන්තිම වරණ කියනවා සතුටුකුත් නැහැ අතපයත් උවාල කරන මිනිසුන් රත්යාකෝ සංඝාලා අවුලක් කරනවා සතියෙන් වැඩ කරන මනුස්සයා වැඩ ගොඩක් කරන්න හදන්නේ කරන Taman කුරුදු කරලා තියෙනවා නම් සතිය එතින්ද වැඩවල නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් තව කෙනෙක් සතිය පිහිටවනක් නැද්ද කියලා ගඳෙන් කියයි මවාපෑමක් කරනවාද සතිය පිටනවා කියලා. ඒතකොට කල්යාණ මිත්‍යා කවුද කියලා අල්ලගන්න හරි ලේසි. ඕනම තැනකට ගිය ගමන් ඉස්සරහට පැනලා කටයුතු කරන මිනිහා මෝඩයා, තකතිරුවා කිසිම කල්යාණ මිත්‍යාකමක් නැහැ. කල්යාණ මිත්‍යා හොයාගෙන යන්න ඕනේ. හොයාගෙන යන්න තියෙනවා විශ්වාසව තමයි වැඩ කරගෙන ඉන්නවා. ඔය වෙනද ප්‍රචාර කරනවා වගේ කෑගොස්සන් ගහන දිට පැනලා කටයුතු කරන්න යන්නේ නේ. ඒ නිසා තමනුත් මොකෙකට හරි පැනලා දෙනවයි කියලා කතාවක් තියෙනවා. පැනලා දුන්නොත් මතක තියාගන්න සත්පුරුෂයා ඒක පහත් කළා බලන්න. සත්පුරුෂයා මේ මේ විදිහට උඩ පැනලා කල් වැඩ කටයුතු කරන කෙනෙක් කෙනෙක්. ආරාධනා කරුවට පස්සේ මෙන්න මේ කරන්න කොටසේ කරනවා නම් හරි. ඒ නිසා Tamanduත් මතක තියාගන්න තමන් කල්යාණ මිත්‍රෙක් වෙන්න හෝ කල්යාණ මිත්‍රෙක් අඳුරගන්න හොඳම වැඩේ තමයි වැඩක් කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සත්‍ය අධිෂ්ඨාන කරලා කරන්නේ එතකොට 아무තු මේ කම්පන වේගයක් පිටත් වෙන්න පටන් ගන්නවා හිතට ගතට ඒකෙන් අල්ලා ගන්න පුළුවන් අනික් මනුස්සයත් වැඩේ කරන්නේ සතියෙන්ද එහෙම නැත්නම් මේ හනුමදර පල්නවාගේ වැඩද කියලා. අපි ළඟ ඉන්න හරියක් ඉන්නේ හනුමලා තමයි. මොනවද උදේ ඉඳලා මහන්සිනකන් දඟලන. අන්තිමට අත බෙරේකුත් නැත තෝලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ හනුව දරපළුව වගේ තමයි දරවල ගන්න දෙයක්කුත් නැහැ පොරවත් බිමට කොටලා කවුතු කරලා අතත් කරකට ඇවිල්ලා එහෙම මිනිස්සු තමයි මේ මිනිස්සු නොද්දකින් නොපතන් නොදෝවකින් කියලා පැත්තකට කරන්න හැබැයි දැනෙන්න නම් අරින්න බෑ ඒ මොනොදකින් කියන බව දැනෙන්න හරි මේක භයානක ප්‍රශ්නයක්. දැනගෙන හිමීට හලන එකයි තියෙන්නේ. කල්යාණ මිත්‍යා කැමති නැහැ භජනෙට. යනිස්සද්දෝ විවේකීව වැඩ කරනවා. මොකද එහෙම කෙනාට දරදී ඇදලා හරි අසුරුකම තියාගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඉදිරියදා වැඩ තමන් කරන කෙනාට හරීම ලේසි මේ භාවනා කිරීමේදී කල්යාණ මිත්‍රෙක් යාළු කරන්න අසුර කරන්න කෙනෙක් හොයාගන්න. ඒකට මේ එදින්දා ජීවිතේ කරන්න ඉස්සෙල්ලා පරියන්කේදී ඉගෙනගෙන ශක්මනේදී ඉගෙන ඒක තමයි අපි ටික ටික මේ එදින්දා ජීවිතේ වැඩිට යන්නේ ඒකෙන් තමයි විඥාන අමිඥා තේරෙන්නේ කොච්චර පරියන්කේ සමාධිය ඇති කරගත්තා සතිය ඇති කරගත්තත් ඒක තඹේක වැඩක් නැහැ ඉදිරිය ගෙනියලා ඒ ටික කරගන්න බෑ වෙන තවෙන්නේ හැමදාම කර්මස්ථානාචාර්ය වෙනවා හැමදාම භාවනා මධ්‍යස්ථානෙ ඉන්නවා හැමදාම අත අපිට අත තියන භාවනා කරන්න වෙනවා කවදාකවත් අපිට ඒ මේ ක්‍රියාකාරකම් ටිකක් මැද අනික් කට්ටිය වැඩ කරද්දී සතිය පිටව ගන්න බැරි වෙනවා. ඉතින් එතකොට හරියට නිකන් මේ ලෙඩා තාම ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ තියාගෙන වගේ. ලෙඩා තාම වට්ටුවට දාන්නවත් බෑ, ගෙදර යවන්නත් බෑ. එයාට ඒ ඔක්සිජන් ඕනේ, යා කන්ඩිෂනින් ඕනේ, ඔක්කොම තියෙන්න ඕනේ. දැන් මරණත් එක හිටියට වැඩන්නේ. එයා මේ ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉන්න ලෙඩු බර ගාන කොහේ පෙට්‍රල් ගහලා තියාගෙන ඉන්නවා. එළවලුවා. මොකක්වත් ගන්න දෙයක් නැහැ. කලාතුරකින් තමයි නැගිටලා එන්නේ මැරලා යනවා. ඉතින් ඒ වගේ තමයි භාවනා මධ්‍යස්ථානයේ මේ සද්ද මොනවාක්වත් නැතුව මේක පුරුදු කළාට එදින්දා වැඩවලදී ඒක කරගන්න බැරි නම් ඒ වගේම තමන් එදින්දා වැඩවල කරනකොට පරියන්කේ ඉන්න කෙනෙකුටවත් ශක්නක ඉන්න කෙනෙකුටවත් වෙන එදින්දා වැඩකොට සතිය පිටන කරන බාධා නොකර තමන්ගේ වැඩ ටික ටික කරන්න බැරි නම් යانے යන තැන බාධාවල් තමයි තියෙන්නේ. ඒ තමන්ගේ ජීවිතේ එපා මැක්සෙන්ටවත් කරදර කරන්න. කවුරු හරි නිස්සද්දතාවය වැඩක් කරගෙන යනවා එවසට කරන්න දෙන්න ඇඟිලි ගහන්න යන්නත් එපා විවේචනය කරන්න යන්නත් එපා ඇවිල්ලා ඇහුවොත් විතරක් දන්නවනම් නිසා පටලව ගන්න නැහැ කියලා හිතුවොත් උපදේශයක් දෙන්න. ඒක පැන පැන උපදේශ දෙන්න යන්නත් එපා. පැනලා උදව් කරන්න යන්නත් එපා ඔක්කොම අපිට කරපේ. තමන් දැනගන්න ඕන තමන්ට ලැබිලා තියෙන පොඩි වේලාවක් ඒකේ පුළුවන් තරම් නැවතිල්ලේ සතිය පිහිටවනකොට හරියටම එහෙම කරන කෙනා දැනගන්න පුළුවන් ඕගොල්ලෝ හිතන්නේ නැති වුණාට ඕනම කලබල තැනක එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා සත්‍ය පිටුන්න. ඒක මේ ආරණ්‍ය සේනාසන වල විතරක් නෙවෙයි ඕනම ඔෆිස් එක ඕනම තැනක ගිහිල්ලා බලන්න ටික කාලයක් ඇසුර කරලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඒ මිනිස්සු විවේකීව තමන්ගේ සත්‍ය පිටුව ගන්නවා. ඒක නා සම්බන්ධ වෙච්ච දවසේ ලීසි වෙයි. සම්බන්ධ වෙන්න තමන්ගේ ඔය එදිනදා ජීවිතයේ සත්‍ය පිටීමේ අත්දැකීම් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාසිකේ ප්‍රශ්වාසයත් අතර කියාම් හිදසක් පවති. එතනදී යම් මෙනෙහි කිරීමක් අවශ්‍යද නැතොත් ආශ්වාසයේ පටන් ගන්නා අතෙක් නැතොත් ආශ්වාසයේ පටන් ගන්නා අතෙක් බලා සිටිය යුතුද? මේ මොනම දෙයක්වත් කරන්න ඕනේ නැහැ. හිදස තියෙනවනම් නොදැක්ක දෙයක් මේ දැකලා තියෙන්නේ මොනවා කරත් ඒ හිදසට බාධා. ඒ හිදස ඉබේ මතුවෙන දෙන්නේ මෙනෙහි කරන්න ගියත් ඒක හිදස හිදස කියන මොකක්වත් නැති වගේ මෙනෙහි කරන්න ගියයි කියලා කියන්නේ ආය අවුල් කරන කියන එක. ආය අවශ්‍යනවා කියන එක තැම්පත්කමක් විතර තියෙන්නේ. එහෙම නැත්නම් ආස්වාසේ ආස්වාසේ පටන් ගන්නාතෙක් බලා සිටීද මේ යම් ආකාරයකට නම් මේ ආස්වාද ප්‍රසාර දෙක අතර මැද හිදස දැක්කේ ඒ ආකාරයෙන් පවත්න්න මෙනෙහි කිරීමේ ක්‍රමය හෝ භවනා මොනම දෙයකට හලහපන්න බෑ. හලහපුවම අර හිදස ආය නොදෙනියන නොපෙනියනවා නිසා යම් ආකාරයකට ඒක මතුනේ ඒ ආකාරයටම ඒක වැඩෙන්න ඇරලා තමයි කරගෙන ගිය ආනාපාන මෙනෙහි කිරීම කරගෙන ගිය ස්වරූපේ යනකොට මේක මේ මුල් බහිඳ පටන් ගන්නවා පැහැදිලි වෙන්න පටන් ගන්නවා. කර්ණේ ස්වාමීන් වහන්සේ පරයන්ක මැද හරියදී උඩුකය ඉදිරියට වැක්කිරෙන අතර පිටකොන්දේ යම් වේදනාවක් දැනේ. උෂ්ම ගැනීම යම් යම් අපහසුතාවයක් දැනෙමුත් සතිය හොඳින් පවතී. මෙහිදී ශරීරයට වෙන්නට අවශ්‍ය දේ වෙන්නට අර අපකල යුත්තේ සත්‍ය පැවැත්වීමද ඔව් ඒක තමයි අපිට කරන්න තියෙන්නේ මේක කය යම් විදිහකට සැහැල්ලුවක් වෙනවා විවේක වීමක් වෙනවා එතකොට යම් යම් අර මෙහෙම ඊද්ද ගැවුවගේ ඉන්න බැරි ගතියක් වෙනවා ඉතින් ඒ බව දන්නවනම් විශේෂයෙන්ම හුස්ම එක ගණිතනුව තියෙනවනම් මේකත් අනුන්ගේ ශරීර අධ්‍යාය වගේ බලන්නේ මොකද මේකට වෙන්නේ කියලා අනුන්ගේ ඇඟක් වගේ ඇඟක් දිහා බලා ඉන්නා වගේ තමයි පැත්තකට වෙලා Taman දිහා බලා ඉන්නා වගේ ඉන්නවනම් එතකොට බහනා බාධා වෙනවා. මේක හදන්න ගියොත් හෝ ඇයි මෙහෙම වෙන්නේ කියලා පශ්චාත්තාප වෙන්න ගියොත් අර භාවනාවේ ගැල්ම භාවනාවේ හැල්ම කඩලා යනවා. ඒ නිසා පුළුවන් තරම් පරතෝ සංකල්පේ අනුන්ගේ අනුන්ගේ එකක් දිහා Taman බලා ඉන්නෝගේ බලා ඉන්න පුළුවන් වෙනවනම් ලොකු දියුණුවක්. ඉතින් මොකද කෙනෙකුට ඒක මේ එඬ කෙලින් කරන්න එහෙම නැත්නම් අයියෝ හුස්ම ගන්න හිතෙනවා. එහෙම හිතුණා දොස්යකට ගන්නත් එපා. නමුත් මොනවාක්වත් නොකර ඉන්න එක තමයි වෙන දේ වෙන්න ඇර බලහින් එක තමයි කළ යුත්තේ. උංගා දියුණු යෝගාවචරයේ වැඩක්. ඒක නිසා එවැනි දියුණුවක් අපේක්ෂාවෙන් මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න එපා, ඇඟිලි ගහන්න එපා. එහෙමම යන්නේක යන්න නිකන් සාමාන්‍ය කෙටියෙන් කියන තේනේ අනුන්ගේ ඇඟක් දිහා බලනවා වගේ බලන්නේ. සක්මන් කරන විට කෙලවරක් නැති හිතවිලි පැනනගෙන අතර සතියද පවතී. මේකී පැනනගෙන හිතවිලි සතිය නිරීක්ෂණය කළ යුතු නැතොත් ඒවා ආශේමේ අන්හැර සතිය පිහිටිය යුතුද? මේ විදිහට කෙලවරක් නැති හිතවිලි පැනනගෙන අතර සතියද පවතී. මේකෙදි කියන්න තියෙන්නේ මේ මනමේ කුමාරිට වැද්දක් ඉන්නවා තමන්ගේ මනමේ කුමාරයත් ඉන්නවා එතකොට කඩුව දෙන්න ඕනේ කාටද කියලා අහනා වගේ මේ ප්‍රශ්නේ තියෙනවා අපි කටින්ම කිවිසගෙන තියෙන සතිය ප්‍රවත්තන එකනේ. දැන් සතිය ප්‍රවත්තනකොට සතිය කියලා කියන්නේ මනමේ කුමාරට හම්බෙච්ච මනමේ කුමාරයා. මගදී ගමනකදී මස්සද්දෙක් හම්බ වෙනවා. ඉතින් එතකොට අපි කොහොමද වැඩ කරන්න ඕනේ? Taman අර Tamanගේ ස්වාමියාත් එක්ක ඉන්නවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මනමේ කුමාරගේ හිත තියෙන්නේ මස්සද්දත් එක්ක. ඉතින් මොකද කරන්නේ? කඩුව හොනනකොට දෙන්නේ මස්සද්දට තමයි. ඉතින් මාස්ටර්ද ඒකට මනමේ කුමාරයෙක් බෙල්ල කපනවා. ඒ වගේ තමයි මේ හිතවිලි ගැන කල්පනා කරන්න ගියොත් සතිය බෙල්ල කැපෙනවා. ඒ නිසා අපේ ගමන තියෙන සතියත් එක්කයි අපි දිගට සතිය පවත්නවා. හිතවිලි එන බව දන්නවා. දැනගත්තත් පියවර තබණේකේ සතිය පවත්වන්න පුළුවන් ඒක ලොකු ජයග්‍රහණයක්. පියවර තැබීමේ සතිය පැවැත්වීම හිතවිලි නැතුව කරනවට වැඩිය ලොකු දසතියක් ඕනේ හිතවිලි තියෙද්දි පියවරේ සතිය පවත්වා. ඒ නිසා ඒක ජයග්‍රහීලී කාලීලාවෙන් ඉතිවිලියාවට මම එකෙන් මේ දැවෙන්නේ නෑ ප්‍රශ්නයක් කරගන්නේ මම ඉතිවිලි නැති තැනක සක්පම් කරනවා වගේ පියවර දිගේ යන්න පුළුවන් ඒක ලොකු දෙයක්. ඒ නිසා ඉතිවිලි මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ නෑ ඒ වෙලාවට. අපි අපි උත්සාහ කරන්න ඕනේ නොසලී නොඇටි ගත්ත අරමුණේම පරියන්ක සක්මන පවත්වා ගන්න. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ කිසියම් ඉදිරි පියවරකට පැමිණීමේදී කමඨාන් සුද්ධ කිරීමෙන් දැනගත් පරිදි හිතට ලොකු සතුටක් ඇති වේ. මට මෙතනට එන්න පුළුවන් වුණා කියලා. ඒ භාවනාවේදී එන මාන්නයක්ද කරුණාකර මාන්නය යන පහදා දෙන්න මාන්නය කියන්නේ මනිනොයි කියන්නේ. මම එනවට වැඩිය එනකොට තිබුණට වැඩිය හොඳ තැනක ඉන්නවා කියන්නේ එනකොට තැන හොඳ නැහැ දැන් හොඳයි. නැත්නම් මෙයා හොඳ නැහැ මම හොඳයි. එතකොට මාන්නේ. මම හොඳ නැහැ එයා හොඳයි. මේ මනිනවට තමයි මාන්නේ කියන්නේ. ඉතින් මෙතනදී මේ සර්වචනාතික තනක සඳහන් කරනවා මාන්නෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා මාන්නේ නැති කරා. උදාහරණයක් වශයෙන් කියනවා මේ ලෝකේ බුදුවරු පහළ වෙලා පසේ බුදුවරු පහළ වෙලා මහරහතන් වහන්සේලා පහළ වෙලා නිවන් දැකව ප්‍රමාණය ගංගානම් ගඟේ වැලි තලාවේ වැලි අටව ගන්නට වැඩි කියලා කියනවා. අප්පකා බාලුකා ගංගා අනන්තා නීබුත අජින. නිවන් ලැබුව පිරිස ගංගානම් ගඟේ තියෙන වැලියට ගන්නට වැඩි. ඒ වුණාට මිච්ඡර කාම ලෝකේ ඉන්න හරියක් ඉන්නේ කාමේ. බැලුව බැලමට නිවන් දැකපුවයි අඩුයි. නමුත් බුදුහාමුදුරු කියනවා නිවන් දැකපු ගාන මහාවිගණගේ මහාවිගණගේ කැලේ මේ ගංගානම් ගඟේ වැලිතලාවේ වැලියට ගන්න වැඩි කියලා. ඒක නිසා මමත් තමයි මාන්නයක් ඇති කරන මමත් උන්දලය ගන්න යනවා. මමත් රහත් වෙනවා කියලා මාන්නයක් ඇති කරගන්නවා. ඒකට ඒ මාන්නේ මාර්ගයේ රහත් වීමේදී අවශ්‍ය කරන්නා වූ තණ්හා මාන දිට්ඨි කපන්න පුළුවන්. ඒක නිසා ඒක මාන්නේ අයින් කරන මාන්නේම පාවිච්චි කරනවා කට්ටක් කනිච්චාම ඒක අයින් කරන කට්ටක් පාවිච්චි කරනවා වගේ ඒක දන්නවනම් ශිල්පේ දන්නවනම් ඒ මේ දක්ෂ විදිහට ආයුධ පාවිච්චි කරතයි සක්මන් භාවනාදී ශූන්‍යත්වයටපත් වෙන කුමන්ද මේක මමයි අහන්න ඕනේ ප්‍රශ්නයක් කවුද කිව්වේපත් වෙනවා කියලා. මුදුම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා සක්මන් කරනකොට පය වදින හැටි දැනෙනවා නම් එච්චරයි. ඒක මේ ශූන්‍යතාවය කියන්නේ මොකද්ද? ඒක කොහොමද වැටෙන්න ඕනේ? මේ අනවශ්‍ය ප්‍රශ්න භාවනා කරන අය ඔළුවට දාගන්න එපා. දාගත්තාම වෙන්නේ ප්‍රත්‍යක්ෂය යට ගිහිල්ලා මේ කල්පනා ඥාන පහළ වෙනවා. සක්මන් භාවනාදී වැටෙන ටික හොඳටම ඇති. නොයැටෙන තිය අවශ්‍ය නැහැ. වැටෙන දිග අතනෑර පවත්න එකයි තියෙන්නේ. සක්මණේ සක්ම භාවනාවේ වම දකුණු කියා මෙනෙහි කිරීමේදී සියලු ධාතු ගුණ හොඳින් අවබෝධ වේ. චිත්ත සමාධි වේ. ඊට පස්සේ එහි මුලැමැදාග කියන් අග කියාත් මෙනෙහි කළ යුතුමද? අනෑතරම ධාතු මනස්කාරය හොඳට අවබෝධ වෙනවනම් ඒකට උදව්වක් වශයෙන් තමයි මුලැමැදාග බලන්නේ. මනස්කාරය හොඳට අවබෝධ වෙනවනම් ඒ සම්පූර්ණ අවධිය තුල අවබෝධය තුල සතිය පැවතෙද්දී පුළුවන් තරම් සක්මන් කරන්න. එතකොට Tamanට මේ මම මාගේ හැඟීමෙන් තොරව එහෙම නැත්නම් ආයාසකින් තොරව ඉබේ සක්මන වෙන්න පටන් ගන්නකොට ලොකු විශ්‍රාමයක්. උස්මේ මුලමදාග දැකීමෙන් පසු ප්‍රීච අවස්ථාවට සමහර පරියන්කවලදී පැමිණෙන අතර සමහර පරියන්කවලදී නොපැමිණේ. මෙසේ විවිධ වීමට හිතිවිය හැකි දුර්වලතාවයක් හෝ අඩුපාඩුව කරුණාවෙන් පාදා දෙනු වෙනෙවි. මේක අඩුපාඩුවක්වත් දුර්වලතාවයක් නෙමෙයි. මේක තමයි අනිත්‍යතාවය කියන්නේ විපරිණාමය. වේලාවක වෙනවා. වේලාවක නැහැ. ඒ මුලමදාක දැකලත් ප්‍රීතිය පහළ නොවුනට ඊගාපරයන්කේදී පහළ වෙන්න පුළුවන් සුදුසුකම නැති වෙන්නේ ආය පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ තියෙන වෙනස් වෙන සුළු ගම අනිත්‍ය තේරුම් ගන්න මිසක් ආ මට ඊයේ පහළ වෙච්ච නිසා අදත් පහළ වෙන්න යුතුයි කියලා කියනවා ඒක නිත්‍ය සංඥාවක් වෙනවා. එතකොට ඒක වැරදි අදහසක්. ඉඳ තියාගන්න මේ වෙලාවේ නැති උනාට නැවත පහළ වීමේ ගුණය නැති වෙලා නැහැ. සමහරවිට තියෙන ආයශරයක් කුරුතුපත්ති කරගෙන යන. එතකොට පහළ වෙච්ච දවසේ ආයි ඊයේ පහළ නැතුව දැන් පහළුනේ මොකද කියලා අහන්න වෙයි. ඒක අහන්නත් එපා. ඊයේ පහළුණා දැන් නැත්තේයි කියලා අහන්නත් එපා. දිගට කරගෙන යන එකයි තියෙන්නේ. අනෙක් යෝගාවචරයන්ගේ ගැටලු ඇති නිසා මේන් ගැටලු කීපයකට පිළිතුරු ලබා දෙන්න මැනවි. එනේ මේ ප්‍රශ්න පිළිතුරු ලබා දී මෙච්චර ගැටලුවක් කරගන්න එපා. අපිට එච්චර තදබදයක් නැහැ. කර්ත ස්වාමීන් වහන්සේ ශරීරයේ සීතලව තබා ගැනීම ශරීර සමග යහලුව කටදි කිරීම මේවා පහදා දෙන්නේ. සීතලව තබා ගැනීම කියන එක මම දන්නේ කොහෙන්ද අවුලගත්තේ කියලා. නමුත් කියනවා මේ පරියන්කට යන්න ඉස්සෙල්ලා හොඳට මූණ අතපය හොදගන්නයි කියලා සීතල වතුරෙන්. එතකොට මේ විශේෂයෙන් මේ නිරක්ෂය කිට්ටු රටවල් වල සීතලකම සැපෙලවන සුළුදයක්. සීතල රටක ඉච්චර සැපෙලවන්නේ නැහැ. ජීවිතාන විතරම මේ යෝගාචරයේ කුටියක අසපුවක නිතර උණු වතුර ඇල් වතුර දෙක තියෙන්න ඕනේ. මේ පානීය පරිභෝජනීය ජලයේ තියෙන්න ඕනේ බොන වතුරයි අතපය හොදන්න වතුරයි. ඒ නිසා ඉඳ ගන්නකොට හැම වෙලාවෙම කාය අතපය පිරිසුදු කර ගන්නවා මේ ශීතල කර ගන්නවා. ශරීරය සමග යාලුව කටචුරණ කියන්නේ මොනම විදිහකින්වත් ඇඟ දඬු කරන්න එපා. දැඩි කරන්න එපා. සහැල්ලුව ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න. එතකොට භාවනාව කියන්නේ එච්චර වෙහසක් නෙවෙයි නිකන් විනෝදාංශයක් වගේ වෙනවා. කරුතු ස්වාමීන් වහන්සේ භාවනාවට හොඳින් සූදානම්ව වාඩි වී සිට බොහෝ අවස්ථාවල හිත එකඟ කර ගැනීම අමාරුයි. ඒත් බලාපොරොත්තු නැති අවස්ථාවක ආනාපාන සතිය හොඳින් ප්‍රකට වී සිුම් වී යනවා. මෙසේ වන්නේ ඇයිද පහදා දෙනෙමින් ඉල්ලමි. මේකෙදී කියනවා මේ එල්ලයක් බෝඩ් එකක් එල්ලලා ඊට අපි විදින්න හදී පිහියක් ගහන්න හරි පුරුදු කරොත් මේ ඉතල අඩු ගානේ ඈත තියෙන මේ අල්ලගන්න බෝඩ් එකට බෝඩ් එකට වදින්නවා පීයක් ගන්න බෑ. ගහලා ගහලා ගහලා ගහලා කලාතුරකින් තමයි ගහන ගහන පීය බෝඩ් එකට වදින්න නමුත් බෝඩ් එකේ ඇමිනෙන්නේ නැහැ. වෙලාවක ඇමිනුනොත් ඉච්චර කල් කරපු වැටි වැටි ගිය ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හරියටම පීය ගහන්න පුළුවන් වෙන්නේ බෝඩ් එකේ වදින්න. නමුත් ඊගායක වදීද කියන්නේ. ඊට පස්සේ ගහගෙන ගහගෙන යනකොට අර එකක් හරි ගිය නිසා ඇතිවෙච්ච සතුට නිසා තව කරගෙන යන්න පුළුවන්. එතකොට ඉස්සල තරම්ම වෙලා ගන්න නැතුව දෙවෙනි එක වදින්න ඉඩ තියෙනවා. ඒකෙන් සතුටට ගහගෙන ගහන දිගටම ගහන්න පටන් ගත්තොත් කියලා ගහන්න පුළුවන් තරමට 10ක් ගහන්න 8ක් විතර වදින්න ගහන්න පුළුවන් තරමට පුරුදු වෙනවා. ඉතින් මේ පුරුදු වෙන වෙලාවේදී ඇයි එකක් වැදුනේ ඇයි එකක් වැදුන්නේ නැත්තේ කියලා කාගෙන්ද අපි අහන්නේ. එනිසා මේ වැඩේ වෙනකොට මනින්ද කියන්න යන්න එපා. මෙහෙම හරි මදයි. එකක් හරි වදිනා මැද එක සැරයක් හරි ආනාපානෙ හිත තියන්න පුළුවන් වුණා කියන එක ඇති කියලා අත නෑර අභ්‍යාස කිරීම තමයි යෝගාවචරය ගතිය. එහෙම නැත්නම් මේ යොදන යොදන මුදලට ලාභ ලබා බලාපොරොත්තු වෙන ගිහිල්ලා යොදන මුදලට ලාභ නොලැබුණ එක කල්පනා කරන එකට කියන්නේ අපි ආර්ථික විද්‍යාව. මේකේ ආර්ථික විද්‍යාවක් නෑ. ආර්ථික විද්‍යාවෙන් ගියොත් භාවනා හරියන්නේ නැහැ. මේක වර එක හරිනවා වර එක නෑ දෙකටම සමසිතින් වැඩ කරනකොට තමයි ධර්ම ගෞරවය පහළ වෙන්නේ. එතකොට හරියන්නම වැඩ කරනවා කියනවා ඒක ධර්ම ගෞරවයක් වෙන්නේ නෑ. එතකොට ඉල්ලුම සැපේම නීතියට යන්නේ. නිසා භාවනා හැටි මෙහෙමයි. ඒක එක්කෙනෙක්ගේ හැටි නෙවෙයි. කවුරු භාවනා කරත් සෑහෙන අනිශ්චිතතාවයක් හරහා වරදිද්දිත් භාවනා කරද්දී තමයි හරියන්නේ. ඉතින් ඒක මේ ඒකට යොවඳින්නේ. මිනිස් යෝගාවචින්ද වඳින්නේ ඒකයි. එහෙම තියෙද්දි කිසිම හිතනක් කරගන්නසු දිගට කරගෙන යනවා. කර්මේ ස්වාමීන් වහන්සේ මිනිසුන් මරණ සතුන් අපි නොමරා කෑවාට පෞසිදු වෙනවාද? මිනිසුන් මරණ සතුන් අපි නොමරා කෑවාට පෞසිදු වෙනවාද? මේකෙදී මේ යම් සීමා වර්ගයක් තියෙනවා. නමුත් වෙළඳ පොලේ තියෙනවා නම් මාස් විකරන්න ඒවට කියන්නේ පවත්තමන්සේ කියලා. ඒකේ යෙලවල වල කිසි වෙනසක් නැහැ. ඒවා ඒවා ඒවට කිසිම චේතනාවක් සම්බන්ධ නැහැ. ඒක පිළිබඳව ਸਰවඥාන්සේ තියලා තියෙන්නේ මේ ප්‍රතිපත්තන සූත්‍ර නිදර්ශනයක තියෙනවා දෙනෙක් මරලා මේ මාසුයි ඇටයි හමයි වෙන් කළා හතරමහා සංසන්දියක පොලේ තියලා විකුණනකොට මස් කියන සංඥාව මිසක් සත්වෙක් සංඥාව එතන ඉන්නේ නැහැ. එතන තියෙන්නේ මස්. නැත්නම් වෙනද පොලේ තියෙන මස් වල සත්ව සංඥාව ගන්න ගියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. මරණකොට නම් සත්ව සංඥාව තමයි එන්නේ. ඒ නිසා සත්ව ඝාතනයේක ප්‍රශ්නයක් මස්වල නෑ ඒක නිසා මේ මස් වලට කියන රසගේදයක් කියලා එකක් තියෙනවා මස්ම කන්න තියෙන කෑදරකමක් ඒක පව. නමුත් ඒ වෙළඳ පොලේ තියෙන මස් කත්තට ඒකේ මේ සර්වඥාන්සේගේ ඉගැන්වීම හැටියට ප්‍රශ්නයක් කරගත යුතු නෑ. ඒක කළ යුතුමයි කියලාත් නෑ නොකළ යුතුත් නෑ. ඒක සර්වඥාන්සේ දේවදත්තට කිව්වේ ඒකත් පිට ඕන එකක් කරගන්න බුද්ධිලික මතේ. කැමති කෙනෙක් ආවද කැමති කෙනෙක් නිකා හිටපොදේ කෑ යුතුමයි හෝ නකා යුතුමයි කියව ප්‍රශ්නයක් නැහැ. එහෙම බුදුහාමුදුරුවෝ මේ පුංචි දේවල් බුදුහාමුදුරුවෝ විශ්ය කරගත්තේ නැහැ. ඒක බොහොම පොඩි දෙයක්. සත්‍විස් බෝධිපාක්ෂිය ධර්මයේ ආනාපාන සතිය කෙරේ බලපාන ආකාරය උපකරණ ආකාරය දැන ගැනීමට කැමැත්තෙමි. මේ අතර මේ අපි යන්නේ මේ මොකද්ද කප්පින සූත්‍රය අනුව ඒකට අදාළ කොටස් සාකච්ඡා කරනවා මිසක් වෙන සම්පූර්ණ මේ වගේ මූලික මේ ධර්ම කොටස් ගන්න ගියොත් අපේ භාවනාවේ තේමාව දේනසාවලේ තියෙන තේමාව කැඩෙනවා පුළුවන් පුළුවන් වෙන විදිහට විදියට ඒ දේශනාවට අපි මේක සම්බන්ධ කරගනිමු නමුත් මේ යන සූත්‍රයේදී වෙනෙව්වා අවුල් වෙන විදියට ගන්නෑ මම උත්සාහ කරනවා ධර්ම දේශනාවට පුළුවන් තරම් ඉවවා එකතු කරන්න. හැබැයි භාගයක් එකම ඉරියව්වෙන් හිටියත් භාගයක් යන විට වෙනින් දේවල් දේවා දේවල් වලින් වෙන්නේ. දේවා දේවල් වලින් බාධා කරයි. සතිය දිගටම තබා ගන්න කෙසේද? ඉතින් මේක හොඳට බලන්න පැය භාගයක් ඇත්තටම කරදරයකට ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දවසේ හරියන පරියන්කයක් අරගෙන සුවසේ වාඩි වෙන්න පුළුවන් එකක් අරගෙන උදේ නම් උදේ වගේ හැන්දා නැහැන්දා වගේ හොඳට සක්මන් කරලා අර විදිහට අතපය හොදලා ගිහිල්ලා වාඩි වෙලා තමන්ගේ සීල අධිෂ්ඨාන කරලා කාය ජීවිත নিরপেক্ষව බුදුහාමරණ මගේ කාය ජීවිතය පූජා වේවා කියලා මේ අධිෂ්ඨාන කරන්න කියනවා මට අද විනාඩි 35ක් ඉඳ ලැබේවා. විනාඩි 30ක් ඉන්න පුළුවන් කැමති කෙනෙක් නම් 35ක් ඉඳ ලැබේවා කියලා පරියන්ක මුලදී වාඩි වෙලා භාවනා කරගෙන යනවා. එතකොට මේ පුරුද්දට 30 හිත නැගිටිනවා. නමුත් Tamanට මතක් වෙනවා මම දැන් අදිෂ්ඨානික ඉන්නේ. එතකොට අදිෂ්ඨාන උදව් කරනවා. තව විනාඩි 5ක් ඒ ඉරියව්ව ගලවා ගන්න තු ඉන්න. හැබැයි ඒකෙදි සතිය නෑ කලබලේ හෙට්ටුවක් තියෙන්නේ. නමුත් මේ අදිෂ්ඨාන ශක්තිය නිසා විනාඩි 5ක් විතර දෙපර බබා තැරෙන්දි තැරෙන්දි ඉන්න පුළුවන්. මේක හොඳට පුරුදු කරනකොට විනාඩි 35 ස්වභාවික වෙනවා. ඉන්දියාව හොල්ලන්නේ නැතුව ඉන්න පුළුවන්. එදාට 40කට අදිෂ්ඨාන. ඊට පස්සේ 45කට දාන ටික ටික ටික අදිෂ්ඨාන මාර්ගේ දියුණු කරන්න පුළුවන්. ඒ නිසා ඉස්සලා තියෙන එක තහවුරු කරගෙන හරියන පරියන්කයකට අවශ්‍ය අනුග්‍රහ කරලා පටන් ගන්නකොට අදිෂ්ඨාන කරන්න කියනවා පොඩ්ඩක් වැඩි වෙලා විනාඩි 5 10ක් වැඩි කරලා පහ හොඳ ගන්න. ටිකට ටිකට කරගෙන යනවා. ඒක නිකන් උපක්‍රම. කර්මේ ස්වාමීන් වහන්සේ 30 වෙනි දින හා 31 වෙනි දින සත්‍ය වැඩිීමේදී මගේ ශරීර පුරා විදුලි කොටනාමෙන් දැනේ. ඒ කියන්නේ මනස්කාර කරන විට හිස ඇතුළ සෙලවෙනවාමෙන් දැනේ. විනත වංශේ මාකදී අනුකම්පාවකට එතනින් ඉදිරියට निराවුල සතිය වඩනායරු පහදා දෙන්නේ. මේ එක තැනකදීවත් කියලා නෑ මොකද්ද කරන භාවනාව කියලා. ඉතින් මට හිතා ගන්න වෙනවා එතකොට මේ මට පරියංක භාවනාවක් වෙන්නේ නැති මම ප්‍රශ්නේ විසඳීම සඳහා මම යෝජනා කරගන්නවා මේ ආනාපානය කරන කෙනෙක් වෙන්න ඇති කියලා අඩු ගන්න මේ වගේ ගල් වෙනකොට මතක තියාගන්න මොකද්ද කරන්නේ මේ කර්මස්ථානයවත් කියලියන්න නැත්නම් ඉතින් මම අහසේ ඉන්නේ මට නෑ තොරතුරු අහල පහල තියෙන ඒවා ගැන කතා කරලා තියෙනවා නමුත් මේ හිතලා කියනවා නම් ඒ විදුලි ශරීරේ පුරා විදුලි කැටීම් කරන වෙලාවේ තානාපානෙ පුළුවන් ද කියලා බලන්න. ඇඟ ඇතුලේ හෙල්ලෙනවා ඔළුව ඇතුලේ හෙල්ලෙනවා දකිද්දි ඒ හෙල්ලීම ආනාපානයේ දැකීම බාධා කරනවද? එහෙම නැත්නම් හෙල්ලෙති තානාපානෙ කරන්න පුළුවන් කියලා බලන්න ඒක තමයි කරන්නේ. එතකොට ඒක හරහා ඉදිරියට යනවා නමුත් මට පේනවා මේක බාධා වෙලා තියෙන්නේ මේ කුංචි දෙයක් වෙනකොටම ආනාපානෙ පාවා දෙන්න. එතකොට අමාරු වෙනවා. ආනාපානෙ පාවා දෙන්න එපා. කොයි දේ ආවත් එන වෙලාව ටික කලකොල ගතිය, සබකොල ගතිය තියෙනවා. ටික වෙලා ගිහිල්ලා ඒක හරහා ආනපනේ බලන්න යනකොට නිකන් මල්මානයකට මල් ලමුනන්නා වගේ කොයි දේ ආවත් එකම නූලට අමුණන්න. නූල වෙන්නේ ආනපන කරලා. එතකොට එන්නේ එන්නේ එන්නේ සංකීර්ණ තත්ත්වයටදී භාවනා කිරීම පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒක ලොකු හයියක් වෙනවා එතකොට. අවචරයි ස්වාමීන් වහන්සේ මම සතිය වැඩිීමේදී හිස දකුණු පැත්තට ඇලවේ. එවිට දකුණු නාසයෙන්ගත් ආශ්වාස ප්‍රශ්වාසයේ වම් නාසයට යයි. තවද සමාධිගත වෙන විට මගේ ශරීර පුරා මధుරවන් වැනි සතුන් විදින ගතියක් දැනේ. මේක සතියෙටම හිත යන විට නැති. මේ සතිය වඩන විට ඇතිවෙන ස්වභාවයද පහදා දෙන්නේ. සත්‍ය වැඩිීමේදී ඇලවෙන විට මා වැටීමට යයි මේ සත්‍ය වැඩිීමට ඉතාමත් අහිංසක ලෙස බලපායි. මම කාරණිකව මේට උපදේශයක් පතමි. මේ පිටියක් උඩ වාඩිලා භාවනා කරන ඉතල වැටෙන්නේ නැහැ. ඒකට ඉවරයි. එක දහසක් බෙල්ල ගන්නවට පස්සේ හැරෙනවා. ඒලාට පිටියකට හේතු වුණොත් එහෙම දිගටම ප්‍රශ්න. මොන්දට ඇඟලක් අයිනට ගිහිල්ලා භාවනා කරන්න කියනවා. ඒකට මොකක්ද වෙන්නේ? ඒ නිසා මේ වගේ ටිකක් එනකොට බෙල්ල ගන්නවා නම් බෙල්ල කඩච්චාය, තල්ල ගන්නවා නම් තල්ල කඩච්චාවයි කියලා පටන් ගන්නකොටම අදිෂ්ඨාන කරන්න මගේ කයත් ජීවිතයත් බුදු ආවරණ පූජා වේවා, වැටෙන්නේ වැටිච්චාවයි, මැරෙන්නේ මැරිච්චාවයි කියලා. එතකොට නැගිටිනවා සත්‍ය. එහෙමද ජැක් ගහන්න පටන් ගත්තොත් නෑ හැමදාම හොරතල්. නිසා හොඳට මේ වගේ හේලක් අයිනට ගිහිල්ලා අයිනේ ඉඳගෙන භාවනා කරන්න ඕනේ. ඔන්න අන්තිම කමිටු පත්‍රය ලියලා පැත්තක තියෙනවා. මම මැරුණොත් ආදාහනේ ආවල් විදියට කරන්නයි කියලා. ඉවරයි. මේ ඔක්කොම මේ ඇඟත් එක්කයි හිත මේ මේ ශරීරයත් එක්ක දින ආලවට්ට. ඕක පුදන්න බැරුව කොහෙවත් ගන්න හම්බෙන්නේ. ඒ ගන්න එනකොට යකාට දෙන එකයි කියන්නේ මේ පිදවිල්ල දීලම සම්බන ගන්න. සම්බන ගාපම් බැදගෙන ගන්න බැදගෙන කාපම් කියලා. ඒකට මොන හුරුතලයක්වත් නැහැ. ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා කරගෙන යද්දී හිස ඉදිරියටම නැමෙන්නේ ඇයිදයි පහදා දුන්න මැනවි. එහෙම ඇයි කියලා නම් කියන්න දන්නේ නැහැ. භාවනාවේ හිත ඇතුළට යොමුනකොට කය නඩත්තු කිරීමේ දැඩිව ඉද්දගෙන වගේ තබා ගැනීමේ ශක්තිය නැති වෙනවා. ඒසොට කය ස්වභාවිකයි. ඕන තැනක වань ස්වභාවික මරිච්ච මිනිසෙක් හෝ කලලේ ඉන්න දරුවෙක් ඉන්නේ මෙහෙම කොක්ක ගහගෙන තමයි වක්ක ගහගෙන ඉන්නේ. ඒක තමයි ස්වභාවය. ස්වභාවයෙන් මැරෙන මිනිසෙක් මැරෙන්නේ හෝ වක්ක ගහගෙන තමයි. කලලේ ඉන්න දරුවත් ඉන්නේ එහෙම තමයි. ඒක තමයි ඔය රිලා බුදිනකොට මෙහෙම කරනවා. ඒ තමයි ස්වභාවය. අනෙක් වෙලාවට නිකන් රඟපෑම විතරයි. ඉද්ද ගන්න කෙලිම භාවනා කරන කැමරාවක් ගේම ගේන්නකෝ භාවනා කරන වෙලාව ඔක්කොම රහත් වෙනවා. ඒ අර බුරුමේ ඉන්නකොට මේ කෑම කනකොට මේ වගේ ශාලාවක 600ක් විතර වාඩි කරන 200ක්වත් වාඩි කරනවලු ගන්න. මේෂේ වටේට වාඩිලා ඉති ඔක්කොමලා ඉතින් අර සයිඩ් හිටපු නැති වෙලා කතා කරනවා. ඉතින් කවුරු හරි කැමරාවක් අරගෙන ආපු ගම ආ ඔක්කොමලා නියම යෝගාචරයේ කැම කන්න ස්වරූපයටපත්. මං කිව්වේ ඒකයි ඕන දැනක පිරිස කීකර කරන්න ඕන නම් කැමරාවක් ගෙන අපකම වීඩියෝ කැමරාවක් ගෙන ගන්න. ඒක ඔක්කොමලා නිවන් දැකලා. ඒක බොහොම ලස්සන ඉරියව්වක් වත්. හැබැයි මතක තියාගන්න මේ වෙලාවේ භාවනාවක් වෙන්නේ නැහැ. රඟපෑමක් විතරයි වෙන්නේ. රඟපෑම ගිහිල්ලා භාවනාවට යනකොට මේ කය එයාගේ ස්වරූපයට වැටෙනවා. ඉතින් මොකද කරන්නේ? අයික ඒක අපි මනාප ස්වරූපෙ නෙවෙයි ශරීරයේ ඒ ස්වરૂපේ තේරුම් අරගන්නේ විශ්‍රාමයේදී. ඒ නිසා ඔය මේ යෝග ව්‍යායාම කරනකොට අන්තිමට මේ හත යෝග සවාසන ඔය සවාසනය කියලා ආසනයක් කරනවා ව්‍යාපාම විනාඩි 15ක් විතර මේ භාවනා කරලා වැටෙන්න කියන බිම මිනිහක් වැටෙනවා එහෙම වීවි අර ව්‍යායාම කරපු ඔක්කොම වෙහෙස යනකම් මිනිහක් වැටිච්චාම කොහොමද වැටෙන්නේ බිම? හොඳට බලන්න පණ ඇති මිනිහෙක් වැටලා ඉනකොට මිනිහක් වැටිච්චා සම්පූර්ණ වෙනස්. මිනිහ සම්පූර්ණ විශ්‍රාම වෙලා තියෙන. ඒක කිසිම මිනිහෙක් ඇතුළේ නෑ නරතු කරන්නේ. ඒ නිසා කරන්නේ හොඳට ඇඟ දඬු කරලා එහෙම අතාරින්න. ආයසර දඬු කරලා එහෙම අතාරින්න. එහෙම අතාරින්න පස්සේ ආ බිම වැටෙන්නේ පැදුර කරලා බලන්නේ විවේක. එහෙම ඉන්න කෙනෙකුට 15ක් විතර ශරීරයට ශරීරයේ ස්වරූපෙට ඉන්නේ නැත්නම් මේක අපි කොයි වෙලාවෙත් කරන රඟපෑමක් නේ. හැම වෙලාවෙම අනුන් ඉදිරි පිට රඟපෑමක් කරන ඉතින් ශරීර වෙහෙසක තියෙන. ශරීර කවදාකවත් ස්වභාවේ නෙවෙයි. ස්වභාවේ ඉන්නේ මරුණට පස්සේ තමයි. නිින්ද ගියාට පස්සේ එනද පොඩි එකටත් ගන්න නෑ. ඌ ඔය කොච්චරකට ඌ ඉන්නේ විවේකේ. මේ 6 4 තේරෙන පටන් ගන්නතර පස්සේ පුදුමාකාර රඟපෑමක් තියෙනවා. භාවනා කරනකොට ඒ ආයශරයක් කොහොම ඇතුළට ගිහින් ඇඟ විශ්‍රාම විශ්‍රාම වෙනකොට යම් යම් අඩුපාඩුකම් වෙනවා. ඒක බෙල්ල නැමීම විතරක් නෙවෙයි. යම් යම් දේවල් වෙනවා. ඉතින් ඒක පහු වෙනකොට ඒකට අවදි වෙන්න පුළුවන්. ඉස්සලා තේරෙන්නේ නැහැ. පහු වෙනකොට තේරෙන මේ මෙහෙම වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ අර විකෘතියක් කියලා කිව්වට ඒ විකෘතිය කය විශ්‍රාම වෙන්නේ නැති ඒක අවදියෙන් බලන්නේ. වෙන්නේ ඇයි කියලා ඒක කියනවා. වෙන්නේ කියන්නේ විස්රාම වෙනවා කියන එක තමයි කියන්නේ. ආනාපාන සති ආනාපාන භාවනාවේ මුලමදාග පහදා දෙන්නේ නම් මැනවි. මේ කියන එකනට වැටහෙන ටික කිව්වොත් මට ඉන්න ඉදිරියට කියන්න පුළුවන්. දැන් කරන්නේ ආනාපානේද? දැන් මොකද්ද වැටෙන්නේ කිව්වොත් මට කියලා දෙන්න පුළුවන් මේ විදිහට. මම මේ අහනකොට මට අහසේ චිත්‍රයක් හඳිනවා වගේ මම මේ ප්‍රශ්නේ ආපෙන්නනගේ මම ඉල්ලා හිටිනවා. දැනට Tamanne වැටෙන ක්‍රමය කියන්නේ. එතකොට මට ඒ ආශ්‍රය කරගෙන ඉතුරු ටික මට දන්න විදිහට කියලා දෙන්න. සක්මන් භාවනාවේ හතරමහා භූතයන්ට අනුව දැනෙන ආකාරයේ පහදා දුන්න මෙන්න මේ එකකටවත් උත්තර දෙන්න මම බැඳිලා නැහැ. මම දැනගන්න ඕනේ Taman භාවනා කරන තමයි වැටෙන්නේ මොකද්ද? සක්මන් කරනකොට වැටෙන්නේ මොකද්ද? පරියන්කේ ඉන්න. එතකොට නම් මට පුළුවන් උදව් කරන්න. කිසිම මට මොනවාක්වත් දෙන්නේ නැතුව ආඩි වගේ මගෙන්ම ගන්න හදනකොට මම දෙන්නේ නැහැ. අඩු ගානේ Taman භාවනා කරන මේ වෙන දේවල් කියන්නේ නැතුව මගෙන් අහලා ගිහිල්ලා කිව්වා මොකක්ද ඒක ඇති වෙන්නේ? ඒකට මාව ඉන්ටර්වයුව කරන්න හද නැත්නම් මගේ කමටහන සුද්ධ කරන්න හද. ඕගොල්ලන් කමටහන සුද්ධ උනත් එකයි නැත්ත් එකයි මම දැමතත් ඉල්ලා ඉන්නවා මේ ලියුපෙකනට සභාවේ දැනගැනීම පිණිස තමන්ට වැටහෙන ආකාරය කියන්නේ එතකොට ඒක දිගේ අපි ඉදිරියට සාකච්ඡා කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ විනාඩි 20ක් පමණ වඩන අතරේදී චිත්‍ර රූප මැටෙන්න වෙන්න පටන් ගන්නවා. වෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ ආනාපානසති භාවනා යෙදෙන අයරු මැවි පේනවා. මේ මොහොතේ මගේ සතිය වෙනස් වෙනවා. යලි මම සතිය ලබා ගන්න කොමක් කළ යුතුද? ආයෙත් හයියෙන් හුස්ම ගන්න. හුස්ම තමයි සතිය තියෙන නිසා මේ වෙන චිත්‍ර රූප මැවීම සහ සතිය කැඩීම කියන එකක්ම තමයි. චිත්‍ර රූප වැඩෙනු මැවෙනකොටම සතිය කැඩෙනවා. ඊට පස්සේ ආයසරයක් සතිය තඳා කුඤ්ඤ තමයි අපි ගත්ත මූල කර්මස්ථානේ. නැවතත් බලන්න මේ චිත්‍ර රූප හරහවෝ හරහ බලන ගැන ලොකු දියුණුවක්. ඒක නතරුනට පස්සේ ආය ආනාපානට ගියේ. එහෙම එම කීප වතාවක් කරනකොට Tamanට මේ යුද්ධ බිමේ බංකරයක් හදාගත්තා වගේ යුද්ධය අවුල් වෙනවනම් Taman ඇවිල්ලා බංකරයට රිංග ගන්නවා. එහෙම නැත්නම් යුද්ධ කරනවා වගේ ආරක්ෂක බලකොටුවක් වගේ තමයි ආනාපානේ. ඒ නිසා ආනාපාන සතියෙම තමයි නැවත සතිය පිහිටීමට රවුමක් ගහලා වෙලා ආය ආනාපානට එන්න පුළුවන් ඒක මේ ලොකු හයියක්. ඒක නිකන් හරියට වැස්සි බැඳලා පැටිය ලියලා පැටිය කකා කකා නට නට ගියාට වැස්සිට පේන තෙක් මානක නැත්තම් වැස්සි හූල්ලනවා. ඒ හූල්ලනකොට වැස්සි පැටිය දූවගෙන එනවා ආයසරයක්. අම්මා ඉන්න තැනට. ඉතින් එහෙමනම් දෙන්නම අරසයි. ඒ නිසා වැසි තනකොළ කන්නේ පැටිය අස්මානේ තියාගෙන. ඒකි නටනට පැටිය නටනට ඇවිදිනවා. නමුත් කොයි වෙලාවක හරි වැසි පැටියට කතා කරන ගෙටයක් තියෙනවා. ගාල් නිකන් අමුතු සද්දයක් දාන දානකොට පැටිය. අන්න එහෙම එනවනම් ඇස්පල්මේ තියෙන නිසා සතිය තමයි සමා වෙන්නේ මේ ආනාපාන තමයි අපි නැවත ගෙන්නන්න පාවිච්චි කරන වරමන්ද වගේ කුඤ්ඤ වගේ පාවිච්චි කරන්නේ මෙච්චරයි අපිට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් වෙන කාට හරි මේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපිට තව විනාඩි 45ක පහක් වගේ කාලයක් තියෙනවා. ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. අන්තිම ලැබුණේ විපස්සනා ආනාපානසති භාවනා කරන සතිය තුන ඇය පිළිබඳව කරන ඒකට මතින් තමයි ශරීරය හම්බුන සම්බුදව කරනවා කියන්නේ හිතාගන්නත් සිදුවේ කරනවා කියන්නේ මේක ඉදිරියට තිබුණොත් අපි මුල් ඒරියාවට ඉදිරියට තිබුණ නැත්නම් භාවනා හරියයි කියලා ගෙදර යනකොට පිට ගෙදර පිට බලමු ඔක ටිකක් එනකොටම දඟලන්න එපා ඔය ටිකක් අරගෙන ඉස්සරහ උදන්න වෙනවා. ඉතින් යකා එලවන්න නම් බිලි දෙන්න වෙනවා. නර බිලි ඉල්ලනවා. රූපෙට රූපෙ ඉල්ලනවා. ලේගොටු ඉල්ලනවා. කුළුටු ඉල්ලනවා. මොන මොනාරි දෙන්නද යකා යන්නේ එන්නකොටම කලබල වෙන්නේ. කොහොමද ටිකක් ඔය කරලා බලමු. ඒ ගුරු වෙන්දද්දී ඒ කෙනෙකුට මේ භාවනා කරනකොට ඕ ගාලා දාඩි දානවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ඒත් ඇත්තටම සීතලට ගෙදලා ආපු මිනිස්සේ එහි මේ මේ තව ටික දවසක් යනකොට පුදුමාකාර දාඩියක් තියෙන මේ භාවනා කරලා ඉවරනකොට මේ වටේ තෙමිලා. පැක්කිරෙන. නගිනවා ටෙම්පරේචර් කොච්චරද ගන්න නගිනවා ඒ පුදුමාකාර සර. ඉතින් ඒ කිව්වා මට කරන්න බෑ මේ තිවුරක් දාගෙන භාවනා කරන්න බෑ. මේ ඊතරම දාඩියක් කරනවා ලෙඩක්ද කියලා. ඉතින් ෂායිඩෝ කිව්වා මම දැන් අවුරුදු 40ක් විතර මේ භාවනා කරවලා තියෙනවා කමඨා සුද්ධ කරලා තියෙනවා කවදාකවත් නාම භාවනාවෙන් නම් මැරිලා නැහැ කියවව. නිසා ඕම කරගෙන යන්න මෙහෙම භාවනා කරලා ආපු ලෙඩකින් මැත කතිය මම තාම දැකලා නැහැ කියනවා. නිකන් තොක්කක් අයින්නවා වගේ කියන කතාව. මොකද අපි ඒ තරම්ම ආශය මේ ශරීරයේ මැස්සෙක් වහන්න බෑ. කෝඳුරුවෙක් වහන්න බෑ. වැස්සේ මැදුරුවෙක් වහන්න බෑ. හෙල්ලෙන්න බෑ, පෙරලෙන්න බෑ. gediya විටින්ම නිවන් යන්න ඕන වෙලා. නිකත් එක්කම මේ ආතාවල් ටිකයි මේකයි විදිය පිටිම පොදිය පිටිම එහාට යන්න හදලා තියෙන්නේ මේකට පොඩ්ඩක් හැප්පෙනකොට හරි අමාරුයි. ඉතින් ඒකට මේ උසුළු විසුළු කරවන්න ඕන. කරලා කියන්න ඕනේ උඹට ඔయిత වැඩි දෙයක් උනත් දෙන්න වටින තැනකට මේ යන්න හදන්නේ නිසා ඒකට නරබිලි, පිදවිලි, මේ ලේගොටු, පුලුටු ඔක්කොම අවශ්‍යයි. ආනන්දේ ධර්මදේශනයේදී මම කියනවා මම කියනවා සාමාන්‍යම දේශනා කළා නදීමාන්සේ දේශනා කරායි කියලා මේ ලෝකේ පුරා කාණියගේ කියන මහාකාණ්‍යයක් අපිට මම කියන නිමිති නෑ කියලා. ඒ නිසා ඉතින් ඉන්නේ ඒක නිසාවට මහා සම්බා කරන්නේ තමන්ගේ ඒ මනෝ න්‍යායේ මනසේ අනුභව කරන්නේ එන පස්සේ නැගිරුම් මොනවද අද උත්තර දෙන නියුත් බුදුරජාණන්තුගේ තියෙනවා පුත්‍ර මාංශ උපමාව කියලා එකක් මේ ඔකට උත්තරේ මම හිතන්නේ ඒතන තියෙනවායි කියලා අම්මයි තාත්තයි දෙන්න පළවෙනිම හම්බෙච්ච දරුවත් අරගෙන යනවා මේ පැත්තේ මේ දරුණු ලෙඩ රෝග නිසා කාන්තාවෙන් ඉගොඩ වෙනවා. ඒත් මගට යනකොට වතුර නැති වෙලා දෙන්නම ක්ලාන්ත වෙනවා. දැන් දන්නව ගමන කෙලවර කරන්න බැරි වෙනවා කියලා. කන දෙකුත් නැහැ බොණ්ඩ දෙකුත් නැහැ. එතකොට මේ අන්තිමට මේ දෙන්නට තියෙනවා දරුවා ඉක්මනට මැරෙනවා. ඒ ඉස්සරහට ගිහලා දරුවගේ මාංශය කාලා තමයි දෙන්නට ජීවත් වෙන්නේ. දරුවා දැන් ක්ලාන්ත වෙලා. ඉතින් අම්මා කියනවා තාත්තට මේ ඕන්නම් ඔයා මරන්න ඉතින් තමන්ගේම දරුවා. ඉතින් තාත්තා කියනවා මට බෑ උඹ කරපන් කියලා. අම්මා කියනවා උඹට බෑ තාත්තට දෙනවා. දෙහිමේ මාර්ගවලින් දැන් දරුවා මැරෙනවා. කොහොමඩක්වත් ක්ලාන්ත වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ මස් ටික ඒකට වෙනකම්ම කාන්තාරෙන් ඒකට වෙනකම් කනවා. ඉරේට කන චන්දුන සෝංශය ලියලා තියෙනවා. මේ පස්සේ කොච්චර අප්පිරියා වෙන්න කන්නේ තමන්ගේම දරුවා නිසා මිනිමාංශේ නිසා ලුණු නැති නිසා කිසිම සකස් කිරීමක් නැති නිසා මේ කනකොට කොච්චර අපිරියාවෙන්ද කන්නේ බුද්ධජනක කියන මේ මේ ඉන්නකම් අපි කන හැම එකක්ම ඔය වගේ ඒකට වෙන්නයි මේ කන්නේ ඉන්න නෙවෙයි ඒ නිසා කෝකත් පුත්‍ර මාංශේ කනවා කියලා හිතාන කාගෙන ඒකට වෙන්න බලන්නේ කියලා සංසාරේ පුත්‍ර මාංශ උපමාවෙන් කතා කරලා තියෙනවා ඒකේ බලනකොට අම්බල දාත්‍රාගේ මස් නෙවෙයි නොකන දෙයක් නැහැ නමුත් මේක ප්‍රශ්නයක් කරගෙන මේ මේ කෑමෙන් පිරිසිදු වෙනවාය කෑමෙන් අපිරිසිදු වෙනවාය කියන කතාවට යන්න ගියොත් එimhe බුදුජානනාංශය කියනවා කෙලස් කතාවට යන්න බෑ. ඒක නිසා මේ ඔය කතාව යේසුස් වහන්සේට ආපු වෙලාවේදී යේසුස් වහන්සේ කියලා තියෙනවා මම බ්ලඩ් එකක් කියන්නම් කටෙන් ඇතුළට යන එක ගැන නෙමෙයි පරිසං වෙන්න දෙන්නේ කටෙන් පිට වෙන එක ගැන පරිසං වෙනවා. මොකද්ද කටෙන් පිට වෙන්නේ? ඒ ගැන පරිසං වෙනවා. මොන දේ කෑවත් ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඕවා ගැන කතා කරන්න වචන කතා කරන්න ගියාම අන්න අවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන මේ බුදුරජාණන් වහන්සේ පහළලා තියෙන මේ කන කැම රෙසිපි එක හදන්න. බුදුන්ස මේ ලෝකෙට පහන්නේ දුක්ඛ සත්‍ය, සම්දේ සත්‍ය, මාර්ග සත්‍ය නිරෝධය අවබෝධ කරන්න මේ කට්ටියක් ඉන්න බුදුහාමුදුරුවෝ මස් මාව කවබව පිළිගන්න. ඒ කියන්නේ විනය පොතේ තුන් පොලක සඳහන් කරලා තියෙනවා. සුත්ත නිපාතේ ඒක පොලක සඳහන් කරලා තියෙනවා. ඕකටම උත්තර දෙන්න බුදුරජාණන්සේ මස්මාළු කාලා තියෙනවා. කෑමෙන් කවදාකවත් පිරිසුදු වෙන්නේ නැහැ, කෙලසෙන්නේ නැහැ. පිරිසුදු වෙන්නේ කෙලසෙන්නේ තමන්ගේ හිතේ තියෙන කෙලස් වලින්. ඒ කෙලස් දුරු කිරීමට යනකොට වගේ ඕනේ කතාවක් අද උදේතර ධර්ම සාකච්ඡාවේදී මම කිව්වේ ඒකෙනෙක් කියනවනේ මේ මස් මරනකොට සත්තුන්ගේ ඇඟ ඇඟ දූෂ්‍ය වෙනවා තරහ යනවා එතකොට මේ සත්තුන්ගේ ලේවල තියෙන ද්වේෂය නිසා එවනේ මස් මාංශ කාපුවාම කන මිනිසුන්ට තරහ යනවා ඉතින් ඒක ලියලා සුදු හම්බුකරන කතා කරලා මේකට ස්වාමීන් වහන්සේත් අසං කරන්නේ. එතකොට මිනිස්සු පිළිගන්නේ මම මේ පත්‍රිකාව 10 ගණන් බෙදලා බෙදනවා. එයා මේකට මම ඔකට අසං කරන්නෙත් නැහැ මම පිළිගන්නෙත් නැහැ. එහෙම කරන්න එපා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේත් කන්නේ නැහැ නේද? මේ කන්නේ නැති මිනිස්සු සහායක මිනිස්සු පත්‍රිකාව ගහම් ගන්න නැහැ කියලා. බේරන්න බෑ. එයා මේ මේ මුළු ධර්මවාදී. පස්සේ අර කොළඹ ඉන්න ආශ්‍රමෙක එළියට ඇවිල්ලා අර පොල් ගහපෙන් ලැබවලු මේ පොල් ගහේ කෙලස් තියෙනවා කියලා. නෑ ඒක. ඒකට පොල් ගහෙන් ගන්න තෙලිජ්ජපි වලින් රා හදලා වීලා මිනිසුන්ට ද්වේෂයෙන් නැද්ද? ඒ පොල් ගහේ තිබුණ කෙලෙස් නිසා දේ අරක්කු වලට කෙලෙස් බීවට පස්සේ තරහ යන්නේ. ඔබට ඕනේ නම් බොන බයිලාවක් ඒවා නම් බුදුහාමුදුරණ ගවන්න එපා වුවා. බුදුහාමුදුර එච්චරම මේ වගේ තුරු දෙන දේවල් වලට කට උතර දීලා නැහැ. ඇත්ත තමයි. අපේ දෙමාපියෝ තමයි මේ සේරම. ඒ ඒ කියන කෙනකින් අහන්න පුළුවන් ද කියලා අපිට කොටු මේ මුකුණු වෙන්න මිටියක් ගන්න කොකුපණු පිටතර නැතුව ඕ පලා කොටුව ගෙන්දෙන කොක්කු මේ පලා මිටියක් කරන ඔය කොකුපණු පිටතර ගණන් කරොත් කෝටි කීයක් තියෙයි ඔය මලවන්නේ මොකෙයෝ මොකටෙයෝ ඉතින් අයින් කරලා කන්න ගියොත් කන දෙයක් තියෙද ලෝකෙ මොකද්ද මේ ලෝකේ තියෙන හෝල්සම් ෆුඩ් එක මොකක්ද කිසිම දෙයක් නැහැ මේ ලෝකේ එකෙන් කලවම් වෙච්ච නැති. ඒ නිසා අපිට හේම සුද්ධ කරන්න උනොත් එහෙම පාර අතුව ගෑන වේ මොනක බිලකින්. කවුදර නිකණ්ඩ තාන්ත පුස්තකේ දුව වගේ මොකවඩවක් බැඳගෙන ඉන්න මේ වාතයේ තියෙනවා කියලා විස බීජ. වතුර බොනකොටත් උණු කරලා උණු කරන්නත් බෑ සතු මැරෙනවා. ඉන්සක දාක ජීවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලදී මැදමාවත ගන්න ඒකාන්තයකට ගිය ලෞකික ඉතර තියෙනවා. ඒක හරියන වැඩ නෙමෙයි. මරාගෙන කණ්ඩායම්වත් එපා. විශේෂයෙන්ම සංඝයා වහන්සේට පින්ඩපාත යනකොට ලැබිච්ච මල දානයක් කාලේ පය ජීවත් වෙන්නේ. අරක දීපම් මේක දීපම් කියන්නේ බෑනේ. ජීන්සා මේ බොහෝ මධ්‍යස්ථකරණයක් තියේදී ඕනම කෙනෙකුට පුළුවන් මේක සංකීර්ණ පැත්තකට ගෙනියන්න අන්තෝලට ගෙනියලා තියෙන මොකද කරන්නේ? විසඳන්න බෑ. ඒ විසඳන මිනිහා කවදාවත් භාවනා කරන කෙනෙක් නෙමෙයි. එවසාවේ තර්කම තර්ක කර කර තර්ක කර කර පොත් කියලියා ඉන්න මිනිස්සු ඒක මොකද කරන්නේ? නිසා අවශ්‍ය වෙන්නේ අපිට මේ වගේ භාවනා කරන කෙනෙකුට ප්‍රත්‍යක්ෂය කරගෙන යනකොට ওই ප්‍රශ්න මතක තියාගන්න ඕනේ මේවා මේ සූදු. හැබැයි මිනිස්සු අවශ්‍යන වැඩ විග්‍රහ කියලා කියන්නේ වාද කරන දේවල් කෙලවරක් කරන්න අනිතික අපිට අපේ ඥානෙ මදි ඒ වගේ දෙයක් විනිශ්චය කරන්න. සම්මා අනුපාන සතිය චේතනික වෙනකොට ඒකෙදි සිදුවෙන මේ මුඛයේ සිදුවෙන සිදුවීම් ගැන බලන්නේ ඒ මේ බලනයි කියන්නේ පිළිබඳව ගන්න ඉතිහාස පටහගෙන ඒක ඒ විදිහට යනකොට නිරීක්ෂණය කිරීමක් ඉස්සරහ මාසෙ කරනවා කියන්නේ දෙකකින් දෙන්නේ සක්මන් භාවනාවේදී දෙකම සිද්ධ වෙනවා කියන්නේ මෙහි කිරීමක් වෙනවා කියලා මට මතක තියෙනවා දේශනේදී කියුණා ඒක දැන්දලා ඒක ප්‍රතිකාර සයන හිතේදී දැන් සෝනවා එන්නේ මොනවා හරි වමනක් කියනකොට දැන් ගෙනේ කියනවා ඒකට පාඩේට ඒ මොහොතේ ඒ අවස්ථාවේ ඉවරෙන් ඉවරට වෙනස්කම් තියෙනවා ඒ ස්ථානවලට වෙනස්කම් තියෙනවා නිසා අනලෙන්නේ ඇස්සේ සිලාසීනවා ඒකට ඒක විනිවිද කිරීම නෙවෙයි විනිවිද කිරීම නෙවෙයි ඉදිකරන වෙනස ප්‍රශ්නේ වටිනවා නමුත් මම හිතන්නේ ඉදිරිපත් කරන ක්‍රමේ පේශිදුනේ කොහොමද මයික් එකට කතා කරන එක නම් හොඳට කරනවා. අනික කටේට මයික් එකට කතා කරන දෙයක් නෑ ඒක නම් හොඳට කෙරෙනවා. කෙසේ නමුත් කියන්න තියෙන්නේ චේතනා පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ මුලදී මුලදී අපි ඇත්තට ආස්වාද ප්‍රසවාසය යන්න ඇරලා අපි මෙනෙහි කිරීමකින් ඒක අනුගමනය කිරීම කරනවා. ආස්වාස වශයෙන් ප්‍රසවාස වශයෙන් මෙනෙහි කිරීම කරන මෙනෙහි කිරීම හිතලා කරන දෙයක්. නිකම්මනේ වෙන්නේ නැහැ නේ. බලාගෙන ඉන්න නම් කමන්නේ නැහැ. ඒ මෙනෙහි කරනවා දැනගෙන මෙනෙහි කරනවා ආස්වාද ප්‍රසවාස අනුගමනය කිරීම. නමුත් කරගෙන කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනසක් තුනී වෙලා ආනාපාන තුන වුණාට පස්සේ මෙනෙහි කරගන්න බෑනේ ආස්වාද ප්‍රසවාස වෙනසක් නැහැ. එතකොට මෙනෙහි කිරීම හැලෙනවා නිකන්. හැබැයි නිරීක්ෂණය එතකොට අචේතනික ආනාපාන සිද්ධ වෙනවා මෙනෙහි බලාගෙන ඉන්නවා. සතියෙන් බලාගෙන. ඒත් ඒත් එක බලනවා සක්මනේ කොහොමනක්වත් ඇවිදින්න චේතන අධිකතම අවශ්‍යයි. සක්මනේදී චේතනා දිගටම තියෙනවා. ඒ මඟියට මෙනෙහි කිරීමේ චේතනාවක් තියෙනවා. ඒ දෙකම කරන්න සක්මනේදී පරියන්කට වැඩිය ලොකක් ශක්තිය අවශ්‍යයි. නිසා සක්මනේදී හොඳට ශක්තිය අවශ්‍යල දෙනවා. පරියන්කේ සක්මනේ වෙනස් තමයි පරියන්කේදී චේතනා සම්පූර්ණයෙන්ම නැත කරන්නේ. සක්මනේදී දිගටම චේතනා වෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ නම් ඔහේ භාවනාව සක්මනේ ඉබේ කරන තැනට යනවා. චේතනා කිරුවේ නැති වුණත් යන්න පටන් ගන්න නමුත් ඒ නිසා සක්මනයි පරියන්ක අතර වෙනසක් තියෙනවා. පරියන්කේ සචේතනිකයි. උපසමන්තේ ප්‍රශ්න නගන්න හදන්නේ මිනේ කිරීමට සම්බන්ධව මිනේ කිරීමට සම්බන්ධව උත්තර දෙන්න වෙන්නේ වෙනස් තාලයකට මුලදී පොඩි ළමයින්ට අකුරු කියනකොට අකුරෙන් අකුරට ශබ්ද කරලා කියන්නේ කියලා. අයනු, අල්මයනු, මායනු, අම්මා. මුගා පුරුදුනාට පස්සේ යාට අයනු, අල්මයනු, මායනු කියන්නුනේ දකුණට අම්මා කියනකොට. අර පොඩි කාලේ වචනේ ශබ්දේ කන්න උරු කරගන්න ඒ කරනවා වගේ පරියංග බහන මුලදී අපි ටිකක් ඒ මිනී කිරීම කරනවා. පස්සේ මිනී කිරීම හැලෙනකොට හැලෙන්න එතන දෙකක් තියෙනවා චේතනා අචේතනික සචේතනික බෙදකුත් තියෙනවා. සක්මනේ පරියන්ක ඇතුළ ගොඩක් බලපාන්නේ අචේතනික සචේතනික ભેදේ. සක්මනේ හැම වෙලාවෙම සචේතනිකයි. පරියන්කේදී අචේතනික සචේතනික දෙකම වෙන්න පුළුවන්. සචේතනික දේ වඩා හොඳයි. එතකොට මොකද හිතෙන්නේ? මම මේ කියන විදිය මම ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙනවා වගේ තේරෙන්නේ නැත්නම් මම තව අවුල් කරනවා කියලා හිතෙනවා. මයි කියන ෂෝකේට කතා කරා. දැන් ඒකත් බෑ. ඒකම සිද්ධ වෙනවා. කියන එකයි මට ඒ අද මට දැනෙන්නේ. මට වැටෙන විදිහට මෙනෙහි කිරීමක් තියෙනවා නිරීක්ෂණය. ඔව් මෙනෙහි කිරීම කියන එක නෙවෙයි ගන්න තියෙන්නේ හිතලා කරනවා. පැවිදිනකොට සචේතනිකයි කියලා කියන්නේ චේතනාවක් තියෙන ඕසවන්න හිතෙන ඕසෝන. දෙකම නිරීක්ෂණය වෙනවා. මෙනේ කරමින් කරන්නත් පුළුවන් එක මෙනේ නොකර මේ කරන්න පුළුවන්. මෙතන බෙන්නලා දෙන්න හදන්නේ අචේතනික සචේතනික බේ. හුස්ම ගන්න එක හිතලා වෙන්න පුළුවන් නොහිත වෙන්න පුළුවන්. ඇවිදින්න බෑ නොහිත. දැන හොනො දැන ඒක චේතනාපූර්වකයි. ඒක මේ භාවනා හැටි. ඒක ශක්ති ජනක භාවනාවක් සක්මන් භාවනාවක්. ඉතාලියෙන් වගේ එන එකේ තාක්ෂණික වගේ ඇලෙවි කියන්නේ බැස්නේ නේද? වාන්සියෙන් දේශන වලදී සෑම තැනක ස්පර්ශ වෙලා අපලයන් බලන අනපාරක පිටින් සියල්ලම වගේ එදට අපි ඉන්න තැනට අවශ්‍ය සියලුම අනුකූලම අත්වාස්නේ ලබන. එතකොට එතනදී යෙදී යෑමක් සිද්ධ වෙනවා කියන මේ ඉතින් ගාමිණීමාගෙන් අවසාන වේලා අපි අවසාන වෙනවා. එතකොට අර අවවාසේ ආස්තිකින් දෙයක් මේ දෙයකට ගන්න දෙන්නේ. ඒකම ජීවිතේ කියලා ඒක වාසේ ඉතින් අනපාන කිරීම ආව නිදාස් වන ප්‍රතිශීලී ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතයක් ඒක සංකේතයක් නුවේ නාට බුද්ධන්ගේ සංකේතයක් තමයි සංකේතේ නැති කරන්න අකලා දෙන්නේ කියන මතයේට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඒකට සංකේතයේ දුරව එක ඒකෙන් බලන්තිය බැලගෙන ගිහින් ඉතිරි දුරු විවාහ සිනමා කුරුල්ලා අනිත් සීලු සංකේතේ නම් මම කියන අදහස වගේ මේ මොහොතේ කියන්නේ ඒකයි ආනාපාන සතියේ දේශනාවලදී අහකම මට ඒක මේ සංකේතාත්මක ආවේග සංකේතයක් තමයි ඉස්සරහට හසන්න කියලා යන්න බෑ කියන්නේ දැන් අපිට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේක දුරමාණිකේ ගන්න බලන්න දුරමාණිකයයි ගන්න දේ ඉවර කියන්නේ මොනවද බලාපොරොත්තු වෙන්නේ ඒකට දැන් අපි ගන්න හරි විදිහට පළංචියක් බැඳගෙන උඩට යන්නත් පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යොදා ගන්නවා. ඒකල උදේට පළන්ති අවසානයේ තියෙන තුනවන් තරම් අපිට ක්ලාස් වෙන්න පුළුවන් ඒකත් එක්ක ආයෙ තව විදිහක් මට ඇගෙනවා. අය ආනපාන සතිය ගැන හිතනකොට දැන්ටි පිටින් පිට කපල කපල කපලා අර පටිච්ච සමුප්පාද දැනිටතර වගේ එකක් අයිතකට එකක් හිතන විදිහක් මනස එහෙම කිහිලා චුරමාණි කියලා හිතත් කියලා. ඒක ආස්පෙන්න පුළුවන්. ඒකේ ඒ පිළිමද ධර්මතාවය ඒ අන්න පොඩක් මනසිකේ එකම දේ තමයි ක්‍රම ක්‍රම දෙකක් කියනවා මේ ආනාපානය කියන එක අපි ගන්නේ භාවනා කිරීම සඳහා පමණයි නැත්නම් අපරු 120ක් උනා ජීවත් වෙන්න පුළුවන් ආනාපානය කවදාකවත් වඩන්නේ නැතුව ආනපන භාවනාවක් කරන තු මිනිස්සු කොච්චරද ජීවත් වෙන්නේ? ඒක ප්‍රඥාව වැඩි වුණායි. ඔව් ඒක නිසා අපි ආනපන ගන්නවා අරගෙන ඉල්ල ඒක ප්‍රධානම දේ ඒකමයි සතිය පිටන ඒක මුල බලපන් මැද බලපන් අග බලපන් ගෙවෙනකම් බලපන් කියලා අපි ඒක සංස්කාරයක් කරගන්නවා. ආනපන සංස්කාරයක් කරගන්න නැත්නම් සාමාන්‍ය භාවනාව කරගෙන ඉන්න ආනපන දන්නේත් නැහැ. අපි ඒක සංස්කාරයක් කරගන්නවා. වමනාවෙන් ඒක ලං කරගෙන ඒක මුල මැද අග බලලා ධාතු බලලා ගෙවෙනකම් බල බල ඉන්නවා ඊට පස්සේ මුළු සියල්ලම දැකලා ආනාපානේ ලං කරගෙන සංස්කාරය කරන ඒක ගෙවුවට පස්සේ ඔක්කොම ඉවරයි. එකම දේ ආනාපානේ බවටපත් කරන මුළු හදින්ම ආනාපානේ කරන එකල එක ගෙවෙන්න. ගෙවුවට පස්සේ ඒකත් ඉවර වෙනවා. ඉතින් ඒවා එකක් තමයි තියෙන්නේ චෛත්‍ය පෙත්ත පෙත්ත යටින් අයින් කරුවත් එකයි. ඒක කන්ද උඩ කොටන ගහලා මේ චිකොත ගත්තත් එකයි අපිට අවශ්‍ය කරන ක්‍රමයට දේ කරගන්න ක්‍රම රාශියක් තියෙනවා. දැන් ඔයාලා මේ ඉලෙක්ට්‍රික් uh, මේ පහර පහක් පාරවල් ලයිනේ හයි කරන ලයිට් කණු තියෙනවා. ඒ පුදුමාකාර උසයි. ජැක් එක ගහපුවාම කණුව මැදින් අර මේ කාර් වල තියෙන ඒරියල් එක තියෙන අදින්න බලුවා. ටෙලස්කෝපික් ඒරියල් එක. ඒ වගේ ඒක ඇදී ඉස්සු මේ මෙහෙම ජැක් ගහන්න ගහන්න ඉස්සිලා ඉස්සිලා ඉස්සිලා ඉස්සිලා අඩි 500ක් විතර ඉස්සෙන. ප්‍රදේශෙම එළිය කරන බල්බයක් මාරු කරන්න ඕන ආපස්සට ටෙලස්කෝප් පූර්වගේ පල්ලේ අරගන්න. පල්ලයට ගත්තාම මේ සාමාන්‍ය ලයිට් කණුවක් වගේ හිටනවා. එකක් ඇතුලේ එකක් ඇතුලේ කෝස බසලා තියෙනවා. ජැක් එක ගහපුවම ඉස්සෙනව කොච්චරද ඉස්සෙනව. ඉතින් අර ඉනිමගත් තිලේකට ගිහිල්ලා බල්බ් එක මාරු කරන්නත් පුළුවන්. නැත්තම් ඒ ටෙලස්කෝප් එකගේ මේක පල්ලෙහාට යන බල්බ් එක මාරු කරන්නත් පුළුවන්. සාමාන්‍ය ශක්තිස්තුන් පාක් සිල්ලන්න බලනවා. සමහර දේවල් අපි දෙහි කරන ඒවා යාදම අවසන් කරන කොහොම ඒ පිටින කරන්න කියන එක පැත්තකින් එක පැත්තකින් වඩන්න ඕන කියන වැරදි වඩන්න ඕන කියන කතාව සංසාරේ සංසාරේ තමයි වඩන්නේ ඒ වෙනව නම් නිවන නිවන යනකොට වඩනවයි කියලා අපි කියනවා පින් එකතු කරනවා ප්‍රඥාව වඩනවා භාවනා වඩනවා සමාධි වඩනවා කියලා කිව්වට අර ණයට ගත්ත වචන ටිකක් පාවිච්චි කරනවා වැඩිවීමක් නෙවෙයි කරන්නේ ප්‍රහාණයක් තමයි ක්ෂය වීමක් තමයි වැය වීමක් තමයි නිරෝධයක් තමයි සිද්ධ වෙන්නේ. විපස්සනාවට ගියාට පස්සේ ප්‍රහිණිය පටන් ගන්නවා. සීල අවස්ථාවේ, දාන අවස්ථාවේ, සමාධි අවස්ථාවේ වැඩිමක් සිද්ධ වෙනවා. වැඩිලා වැඩිලා විපස්සනාවට ගියාට පස්සේ ඒක ගෙවම් කරනවා. ඒ නිසා විපස්සනා අනුග්‍රහයෙන් පෙන්නලා දීලා තියෙන ගොවියා පිහියක් කරන තමන්ම වවල්ලාද භෝගය කප්පාදු කරනවා. එතෙන් යනකම් පොහොර දාලා හදලා ලස්සනට හදාගන්නවා. ඊපස්සේ පිහියගෙන අනවශ්‍ය අතුරු කමල පළදරන අතුරු කේතරක් කියන්නේ වගේ කප්පාදුවක් තමයි විපස්සනාදී සිද්ධ වෙන්නේ. කෙලස් කපා දැමීම සිද්ධ වෙනවා. ඒක හරි මේ අපේ හිත පිළිගන්න කැමති නැහැ. අපේ හිත වවන්න, වඩන්න, දියුණු කරන්න, අභිවෘද්ධියට, නිර්මාණයට බුද්ධුම ආසාවක් තියෙනවා. ඉතින් භාවනා කරනකොට වෙන්නේ ඒක නෙවෙයි. චෛත්‍ය යටපැත්ත කපලා යනකොට පෙත්ත පෙත්ත කැපෙනවා. ඉතින් බය වෙනවා. ඉතින් දඟලනවා. ඉතින් ඉතිමත් වෙනවා. ඉතින් කමට අංශුද්ධ කර කර සුද්ධ කර බබා නලව නලව ටිට් එක කටට තියාගෙන තමයි අඳ ගහන යන්නේ. ඒ කිසි කෙනෙක් එන්නේ එන්නේ නැහැ මෙතන තියෙන දේ දාලා යන්න. එන්නෙම මොනවා හරි කැල්ලක් කැපිලා අරගෙන යන්නම් කියලා හිතන තමයි. අන්තිම මොකක්වත් නැහැ. දින සක්කාය දිට්ඨියත් අතහැරලා, මාන්නෙත් අතහැරලා, තෘෂ්ණාවත් අතහරින්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා රුචනාංශයේකින් අහනවා එක දේවතාවෙක් ඇවිල්ලා මේ නන්දසි සමන කිය. ශ්‍රමණඹ කනගාටුවෙන් සතුටු වෙනවද කියලා. බුදුහාමුදුරු කියනවා කිං ලද්දාවුස මට මොනව ලැබුණටද කියලා. ඒකට අහනවා මේ මේ සෝචති සමන කියලා. එහෙනම් ශ්‍රමණේ ඔබ කනගාටු වෙනවද කියලා. කිං කියා කිය ජීතාවුස මට මොනව නැති වුණා කියලා මම කනගාටු වෙනවා. නිවන් ලැබුණා කියලා හම්බෙච්ච දෙයක්වත් නැහැ. ගෙවිච්ච දෙයක්වත් නැහැ. ඊට පස්සේ අහනවා එහෙනම් සතුටයි කනගාටුයි දෙක අතරම නෑ ඒකට ටිකක් ගැළපෙනවා. ඔක්කොමලා ඉන්නේ ගෙවල් වලට කියලා ඉන්නේ එහෙම නෙවෙයි. මම ගිහිල්ලා සෝවන් වෙලා ඉන්නවා. මම ගිහිල්ලා පළවෙනි ධ්‍යානය අරන් එන්නම් මට අභිඥා හම්බ වෙනවා කියලා ඉතින් එනවා. මොකක්වත් නැහැ ගෙදර ගිහිල්ලා වලට අර ගෙදරින් තෝ ගෙදර හිටින කුපුරක්ක් කොටනවා. දැන් ගිහිල්ලා බොරුවට කාලා මුදියන ඉඳලා ඉඳලා ආවා කියලා ගෙදර මිනිස්සු බයිනවා. මේ ජන ඔය මොකක් හරි පොල් ගෙඩියක්ක් කරන අඩු ගන්න. වත්තක්වත් ගන්න කේල් ගහක්වත් හිටවනවා. මේක නෑ ගිහිල්ලා අතක් උඩ අතක් තියාගෙන උඩ බලන ඉඳලා ඉල්ලා එනවා. ඔන්න අපිට අම්බෙට තෑගි. වඳුරුවා ගෙදරින් එනකොට කියලා එනවලු මැදිරිට චටස් ගාලා සද්දයක් આવොත් රැයට කැම තියන්න එපා කියලා. එදා යෝගාවචරයත් එන්න තියෙන ගෙදර ගිහිල්ලා ඉන්ජන් කියලා නෙවෙයි යන්ජන්. යන් යන් කියලා. ඉතින් ඒක මහා අවමංගල්‍ය කාරණාවනේ. සාමාන්‍යයෙන් ගිහිල්ලා එන්න කියන තේ යන්න කිව්වොත් එහෙම අප මොනවද කියන්නේ ඒක? සුභාසින්සනයක් නෙමෙයි ඒක. යන්නම් කියලා යන්නේ නැහැ කවුරක්වත්. මේ ගිහිල්ලා එන්න නෑ. එතන යන්න කියන්නේත් නෑ. ගිහිල්ලා එන්න. ඉතින් යෝගාවචරය ඊටට වෙනස් භාෂාවක් කතා කරන්න වෙනවා. චටස් කාලා සද්දයක් આવුත් එහෙම රැයට කැම තියන්න එපයි කියලා තමයි ගෙදරින් ඉන්නේ. ඉතින් ඉස්සර සීලීපාද යනකොට මිනිස්සු ඉදම් බුදල් ලියලා තියලා යනවා කියලා කතාවක් අහලා තියෙනවා. ඒක තමයි මේ කතාවේ තේරුම. යනකොට ඔක්කොම කියලා යන්නේ එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එතකොට ඒක හේතුවක් කරන තියෙන සම්පදරීමේ දීලා දාලා නිකන්. ඒ නිසා යෝගාවචරයට යෝගාවචරකමට පෙළඹුණා නිවනක් කියලා හිතාගන්න. යෝගාවචරයක් භාවයට යෝගාවචරයක් වුණත් ඒ නිවනේ තියෙන ಗುಣ ටිකක් නැතුව මේක අභිරමණය කරන්න බෑ. මේක සතුටක් විඳින්න බෑ. නැත්නම් මේක මහා කාල ගන්නවා. කටුගයක්. මියුසික් පැත්තෙන් බලනකොට මේ රැයටත් නොකම මේ දනුගඳේ ගැහුවාගේ තියාගෙන කොන්දේ අමාරු හදාන කෙන්දිරි ගගා කතා කරන්නත් නැහැ මොන මල වාතයක්ද මේක. හරිද ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඉස්කෝලේ ගියාට පස්සේ අදලෝ කාලසටහනට වැඩ කෙරුවා. මම පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වුණා. ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ ඉස්කෝලේ ගියා දැල්ලු ඕන කාලසටහන වැඩ කරලා තියෙනවා. ඒ ගෙවල් දොරවල් ඉන්නකොට මොනම කාලසටහනක් නැහැ. බත්තිස්ම කටන ඉඳලා කනවා, බුදිය ගන්නට බුදිය ගන්න මෙහි ආපුවා මෙන්නේ ආයේ දෙකේ පන්ති ළමයට වගේ ඉඳ ගනින් ඉඳ ගනින් කිව්වා. එසේ මෙසේ වෙනසෙකට මේ ගෞරවය මේ කරන්න. යෝගාවචර කියන්නේ අමුතු සතෙක්. ඒ මනස යෝගාවචරයක වෙනකොටම මේ නිවනේ ලකුණු පහරනවා යා නිහතමානී වෙන්න ඕනේ කොයි කෙනාටත් ඔළුව පාත් කරන කවුරු හරි නම්බලා දෙන බතක් කාලා මේ කෙලෙස් එක කරන සටන මහ පුදුමයි. නිසා යෝගාවචරය තම්බියෙක් වුණා. කතෝලික මිනිසෙක් වුණා. කොරෙක් වුණා. බුදුම සැලකිල්ලක් සලකන්න ඕනේ. මොකද මේ මිනිසයා කාටවත් පයින් බැරි පිම්මක් පැනව මිනිහෙක්. හරියට මහන වුණා වගේ. ඒ නිසා ඒක අපි උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතේ කරන තේ දහංගත් ටික දහං ගන්න. නිකන් බාලදත්ත ව්‍යාපාරයේ පිටිවල ඔක්කොම කැලේට ගිහලා ජම්බුරියක් කරනවා. ඒවල දොරවල බොහොම හොඳට තියෙනවා. ගිහලා කූඩාරමක් ගන්න, පැයට ගිනි කැලයක් ගාගෙන උරුතු වෙනවා. ඉස්සල්ලාම ඔය බාලදත්ත ව්‍යාපාරේ පටන් ව්‍යාපාර පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. එළියට බැස්සා සීල සබ අතහැරලා පාත්‍රය ගත්ත බහැලා එන්න දෙයකට පුරුදුනා. ඒක සෑහෙන පරිභෞෂත්වයක් වුණා. ආනාපානයේ දැනගෙන තමයි සංස්කාරයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනක මාර්ග මොනවායි කියනවා. මම දුවිහාර තුනක් අවසාන මාර්ග ඒක විනය පොතේ තියෙන්නේ මේ උප්පලවන්නාවට උපලවන්නාව කියන්නේ බොහොම ලස්සන ස්වරූපී භික්ෂුණියක්. දවසක් හොරු 500ක් කැලේ මැදින් යනකොට උපලවන්නාව ඉස්සරහට එනවා. මහවරා දකිනවා මේ කෙල්ල පැවිදි වෙලා ලස්සනයි හොරු අට වුණොත් මෙයා දූෂණය කරනවා. මහවරා ඒ නිසා කල්පනා කරනවා මේ ආම්මණිගේ භක්මචරිත බාධා කරන්න හොඳ නැහැ කියලා හොරුන්ව අණ කරනවා මේ පාරෙන් ඵලයලයි. ඉතින් මහවරා කියන්නේ අහලා හොරු මේ පැත්තට යනවා. දැන් එයාට පේනවා ඇතින් උපලවන්නා වෙනවා. ඒකට එයාගේ මස්සත් මාස්සී තියෙන අමුමස් මේ ගාතයක් එයා උපලවනා පේන හරියට ඇවිල්ලා කියනවා ඉස්සල්ලාම දකින්න කෙනාට මේ පස්ස අයිති වේවා කියලා එයා ගහක එල්ලනවා. එල්ලෙලෙල එයාත් යනවා හොරු පැත්තේ. ඉතින් උපලවනා එනකොට මස් ටිකක් තියෙනවා. ඉතින් උපලවන්නාව දන්නවා මේ මස් කියන එක පැවිද්දන්ට කලාතුරකින් හම්බෙන දෙයක්. ඒ වෙලාවෙම කල්පනා කරන මේක බුදුහාමුදුරට පූජා කරන්න. නමුත් ඒ වෙලාවේ බුදුහාමුදුරන් ඉදන්ට යන්න බෑ. වික්ෂුණියක් අසේ යන්න බෑ. ගිහිල්ලා එතන ඉන්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා උදායි කියලා වහමතුරණ කියලා කියන අවසරයි මට ඔබ වහන්සේගේ උදව්වක් අවශ්‍යයි මේක සර්වඥාන්තට පූජා කරන්න. නැත්නම් සර්වඥාන් ලැබෙන විදිහට සලසන්නේ කියලා. ඉතින් උපලවන්නත් හරි මේ මේ උදායි හාමුදුරුවෝ හරි කාමුක හාමුදුරුවෝ කෙනෙක්. හැබැයි හොඳ මේ දක්ෂයි වැඩට. එයා කියන උතන පොඩ්ඩක් ඉන්නේ කියලා මාස්ටර් කරන් ගිහිල්ලා කොහොම හරි ඒක සර්වඥාන්තට ලැබෙන බවට සලස්සනවා. සලස්සලා ඇවිල්ලා කියනවා මම අමාරු වැඩක් උඹට කරේ. මටත් නෙමෙයි උදව්වක් ඕනේ. ඒකදී උපලවන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් මට ඔබ ඇඳගෙන ඉන්නේ යට අඳනේ ඕනයි කිය. ඒක විකෘති ආශාවෙන් කරන්නේ මේ අඳනේ ගලවන්න දඟලනකොට මේ රහසි ස්ථාන බලන්න තියෙන ආශාව. ඒකට උපලවන්නා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට වගේ අපිට සිවුරු පිළිකර නිතර ලැබෙන්නේ අපි අමාරුවෙන් තමයි මේ සිවුරු පිළිකර ලබන්නේ ඒ නිසා මේක ජීමෙන් මම කරදරෙට වැටෙනවා. උපුලන රහත්. ඊට පස්සේ උදායහම රෝගෙන උඹට කියනකොට මම කොන්දේසි විරහිතව උඹට උදව්වක් කළා. දැන් මං උඹයි කියලා නෝට බෑ කියනවා නිකන් හිටපන්. ඒක උඹේ දුර්වලකම. මම උඹට උදව් කරා මට උදව් කරන්න බෑ. ඒකට උපලවනා කියන එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ කාරණා මේකයි අපිට මේවා හිගයි. එචා දීලා අමාරුයි කියලා නෑ දෙන්නේ නැත්තම් නිකන් හිටපන් මම උඹට උදව් කරා මට උදව් කරන්න බෑ නිකන් හිටපන්. තුන් සැරයක් පෙරත් කරලා පස්සේ උපලවනා කැලේකට ගිහිල්ලා අන්දනේ ගලවලා මෙයාට දීලා යනවා. ගිහිල්ලා ගෙදර දැන් අරණියට යනකොට උපලවන්නාගේ උපස්ථායිකාවන් ඇවිල්ලා කියනවා සිවුර දෙන්නයි කියලා වැලට දාන්න. උපලවන්නා කියන දැන් සිවුර කැලෙව්වොත් අමාරුක. වෙන වගේ නෙවෙයි කෙලින්ම කාමරයට යනවා. එතකොට උපස්ථායිකාව පිටිපස්සෙන් කියලා බලනකොට අඳිනේ නැහැ. උපලවන්න කියන්නේ ඊට පස්සේ ඉතින් මේකෙදී සාමාන්‍ය කාන්තාවකට මේක අකරතැබ්බයනේ. ඉතින් අර උපස්ථායිකාව කොහොම හරි අහන්නේ මොකද ඊට පස්සේ බැරිම තැන කියනවා මම උදායි හම්සෙන් උදව්වක් ඉල්ලුවා. උදායි හම්සෝ මට මේ වැඩේ කරා මං හරි අපහසුවටපත් වුණා කියලා. අර උපස්ථායකාට හොඳටම කේන්ති යනවා. "යකෝ මේක මේ සාමාන්‍යයෙන් ගිහියෙක්වත් කරන්නේ නැති වැඩක් මේ කරලා තියෙන්නේ" කියලා භික්ෂුණීන් අතර ඔක්කොම කියනවා අසවලා මෙන්න මෙහෙම කෙනෙක් අපේ උපස් අපේ වාද්‍යයන් වංශෙත් නැත්නම් අපේ මේ ආචාර්යින් වංශයට කරලා තිනා කියලා භික්ෂුණීන් අතර කතාව කරනවා. ඊට පස්සේ භික්ෂුණීන් නැල භික්ෂුන්ට කියනවා වංශල අතර මෙහෙම කෙනෙක් ඉන්නා එක හරිම හරි වැරදි හිම කරන එක කුල ගෞරවයක් රැක ගන්නත් බෑ, බයලජ්ජාවක් රැක ගන්නත් බෑ. පොළවන්න සෑහෙන වේශ වෙලා. පස්සේ භික්ෂුව ගිහලා බුදුහාමුදුරනේ. බුදුහාමුදුරුවෝ ගෙන්නනවා. ඉන්න උදායින් අහනවා ඔබ මෙහෙම දෙයක් කරාද කියලා. ඉවර පස්සේ කිව්වෝ එතෙන්දි විනයක් පනන කවුරු හරි පාවිච්චි කරන කිසිම සිවුරක් ඊට පස්සේ ගන්න තහනම් කියලා. ඒක වෙන කතාවක්. නව කතාවේ ආරම්භය පටන් ගන්න තියෙන්නේ බුදුජානනාථට මස්තික පූජා කරගන්නයි උදාය හඳුරන්නේ උදව් වෙන. අනිත් එක බමුණෙක් ඉන්නවා ඒ බමුණ බුදුහාමුදුරන්ව වසලයි කියලා බයින. වසලයි කියලා කියන්නේ බමුණ කවදාත් මස් කන්නේ. බුදුහාමුදුරෝ මුණ්ඩකයා ශ්‍රමණකයා වසලයි. ඒ කියන්නේ කටි කුල බේදෙට අනුව බුදුජානක පහත් කුලෙන් රජ කුලෙන් මේ නිසා යා කාරණා දෙකක් හොයනවා බුදුහාමුදුරනේ දොස්. කොණ්ඩේ බාන්නේ සාමාන්‍ය රාජ අපරාධයකට ආවුනාට පස්සේ. කොණ්ඩේ බඳිනවා කියන එක ලොකු ගෞරවයක් ඒක. ශීකාගෙම නම් තියාගෙන ඉන්න. ඊට පස්සේ බුදුජානසෙ මස් කනවා. පස්සේ ඒක ඒ ඒක බලන්න මෙයා කට කතා අහලා ඉවරලා දවසක් යනවා බුදුහමතුරු බලන්න ඇත්තට මේ කරනවාද කියලා. යනකොට බුදුහමතුරු මස් දීශිකුයි කැඳ දීශිකුයි තියාගෙන මස් කාලා කරන කැඳේ ඔබ ඔබ කකයි. ඒකට බමුණ ඇවිල්ලා බයිනවා මම මේක අහලා තියුනේ මම මූණටම දැක්කාද ශ්‍රමණ භාග්‍යවතුමේ මස් කනවා. ආම ගන්ධය කියලා කියන්නේ අමු ගඳ ගහන මස් කනවායි කියන කතාව. බුදුන්සේ කනගාම මහනවා බම්න ඔබ ආමගන්ධය කියන එක දන්නවද කියලා. ආමගන්ධය කියලා කියන්නේ මේ අමු මස් කාලා හැමෙන් ගඳ පිට වෙන එක. උංගාක් මස් කන මිනිස්සු මුස්ලිම් මිනිස්සු ගාව තියෙනවා මම අමුතු ගඳක් ඒකම. හරි කුවිලා. මේ මස් කන. මස් කන සත්තු ගාවක් තියෙනවා. ආමගන්ධය කියලා බුදුන්සේ කියන නමට වැරදිලා ආමගන්ධය කියලා කියන්නේ මිනිස්සෙක් කෙලස් වලට කියනවා. කෑමෙන් නෙවෙයි කෙලස් ඇති වෙන්නේ කෙලස් නැති කිරීමට මම බණ කියන්නේ කියලා අර බමුණට ඒකෙන් කියන එක තියෙන සුත්ත නිපාතයේ ආමගන්ධ සූත්‍රයේ ඒ වගේ සූත්‍ර කීපයක් තියෙනවා සරුවත්න්සේ පාවිච්චි කරලා තියෙනවා ආයේ සංඝයාචනමකට කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා බණ භාවනා කරන්න බෑ ඊපස්සේ සරුවත්න්සේ ගෙන්නනවා අහනවා මොකද ඊට පස්සේ කියනවා මේ කුෂ්ඨ රෝගී ඊට පස්සේ කියනවා අහවල් වීදියේ ඉන්නේ මස්මාළු මරන මිනිස්සු කෙවුලෝ මේ වීදියේ මේ පින්නපාත කරයක් එක කකුළු જાතියක් වෙන කකුල මස කාපුවාම මේ තුවාලේ සනීපේ එදා ඒ හාමුදුරන්ට ඒ කකුළු මස් ව්‍යංජනයක් ලැබෙනවා. වළඳලා පින්න මේ ලෙඩේ තනියුණාට පස්සේ කමටාන් දීලා භාවනා කරනවා. අර ලෙඩේ තිබුණාට භාවනා කරගන්න බෑ. ඉතින් මේ වගේ දේවල් මේ මේක දිග බලලා නැතුව කියෝලා මේ ਸਰුවචනාංශයේ මස් මාළු කන්නේත් නැහැ කනායට බයින්වයි කියලා කතාවල් හදාගෙන කියනවා. ඒක නිකන් මේ ප්‍රඥාව නැතුව කරුණාව විශ්සර කරගත්ත වැඩ. අපි නිතරම ප්‍රඥාව කරුණාව දෙක සමබර කරන්න ඕනේ. ඒ සමබර කරනකොට ඔයගේ ප්‍රශ්න මේ අපිට හිතලා විමසන්න බෑ. හිතලා විසඳන්න බෑ අපේ මොළේ බොහොම පුංචි. අපිට තියෙන අර වෙච්ච දෙයක් අහලා. අපි මේ ගමනට ඔය වගේ අතුරු ප්‍රශ්න දාගෙන අවුල් දාගන්න. අවුල් දාගත්තොත් ඉන්නේ ඔය මූලධර්මවාදීන් එක රණ්ඩු කර කර අරක ජය ගන්නයි මම මම දැන් 77 නතක දවසේ මස් මලු කෑවේ. ඔබේ කවදාකවත් මම මේ කාටවත් කරපන් කියන්නේ. නොකසිතීමේ ආනිසංස මන් දන්නවා. කිසිම අඩුවක් පාඩුවකුත් නැහැ. ඌ කෑවයි කියලා කෙලසෙන්නේ නැහැ කවදාවත්. හැබැයි නොකා බැරි තරමට ඒකට කැදර වුණොත් ඒකට කියන්නේ වාල් වුණොත් ඒක නෙමෙයි මත්පැනට වාල් වුණත් ඒ අමාරුව තියෙන්නේ. ස්ත්‍රීන්ට වාල් වුණත් ඒක තියෙනවා සූදුවට වාල් වුණත් ඒ මස් වලට විතරක් නෙමෙයි. මසුත් ඒ જાති එකක්. ඒකට පරිසම් වෙනවා. එහෙම නැත්නම් මේ මස් මාළු කතාවන් නිකන් හදාගත්ත කතා. දැන් මම සුදුසුම භාවනාවෙන් පටන් ගත්තා පස්සේ කිසියම් මස් හේවා මෞත් භාවනා කරගෙන යනකොට බුදුන් භාවනා කරගෙන මට මේ දෙකම එපමණයි. ඉතින් බුදුහාමරතු සම්මතරණය වහන්සේ මට තේරුම් මට ඉතින් අමාරු දෙයක්. ඉතින් අමාරු දෙයක් බුද්ධ උතුම් ගෞතමයන් අපි සරණ යනකොට අපිට මේ මස්පාන් ගන්න තියෙන ආකාරය නැත්තටම නැති වෙලා යනවා ඇත්තටම ඒ කියන මස්පාන් කරනවා කියන්නේ මට පිළිගන්නත් බැහැ ඒක මට පිළිගන්න පුළුවන් පිළිගන්න බැරි බවත් පිළිගන්න පුළුවන් මොකද හැමෝටම මස්මාළු කැම එපා වෙන්නේ භාවනා කරන්න සමහරකට එපා වෙනවා ඒ වගේ චරිත ලක්ෂණ සමහරකට මේ එක එක දේවල් ආවෙන් තමන්ගේ අර රුචර්ජකම් වල පද්ධතිය වෙනස් වගේක් වෙනවා. ඒක හැම වෙලාවෙම රසමාල්කාමේ පාවීම වෙන්නේ නැහැ. හැමකොටම අප වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිගන්නේ කියලා බුදුහාම කිසිම තැනක ගහපා දීලත් නැහැ. මේ ත්‍රිපිටකය පිළිගන්නවා නම් අටුවාව නෙවෙයි. ත්‍රිපිටකය පිළිගන්නවා විවේක තියෙන වෙලාවට කියවලා බලන්න. සාමාන්‍යයෙන් ඔය භික්ෂුන් වහන්සේලාවත් විනය පොත කියවනවා. සූත්‍ර පිටකේ ටිකක් කියුවද විනය පොතේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ ධර්මචර්යනාංශ ගැන අපි නොදන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිට හිතා ගන්න අමාරුයි. ඒක අවශ්‍ය නැහැ. අපේ ශ්‍රද්ධාවට හෝ ප්‍රඥාවට ඒක අවශ්‍ය නැහැ. උඛාරණ වෙනකොට ඒව වළක්වන්න බැරි විදිහට ලිඛිතව සම්ප්‍රදාය විසින් පිළිඅරගෙන තියෙනවා. ඉතින් අපිට කියන්නේ අර කරන්න තිබා මේ කරන්න තිබා වෙන පොතේ තියෙනවා. කැමති නම් බාර ගන්න. ඒ නිසා හැමෝටම මේ Tamange මේ මනින්න බෑ හැමෝටම මේම අස්මාරකයම එපා වීම හැමෝටම ඉන්නේ නැහැ. පැමිණිය යුතුයමත් නැහැ. ඒක දැනට මේ වෙනකොට මස්මාලු කමින් භාවනා කරන කෙනෙක් සැක උපදව ගන්නත් එපා. මේ මට මේක මේට වැඩිය හොඳ වෙයි පස්මාල් නොකා හිටියොත් කියලා එහෙම මේ දෙක අතර බොහොම දුරස්ත සම්බන්ධකමක් තියෙනවා. මේ දෙක අතර මේ මහසි සයදෝ ස්වාමීන් වහන්සේගේදී ඒ සිත්ති සෙන්ටරේදී මස්මාල අනිවාර්යයෙන්ම දෙනවා. මොකද භාවනා කරනකොට ඇඟට හයියෝ. ධිකට මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඒකෙදි දැන් බුරුමි ගියාට පස්සේ මට යනතුන් ප්‍රධාන ප්‍රශ්න තුනක් මට තිබුණා. එකක් භාෂාව දෙක මම දන්නවා අනිවාර්යයෙන්ම හැම බුරුම කෙනාම මස්මාල් කරනවා. අනිත් එක මම දන්නවා තුන ආනාපානේ කරන්න දෙන්න පිම්බි වැකිලිම කරන්න කියලා. ඒ නිසා මම යන්නේ ඉස්සලා මේ ලංකා පොළොවේ ඉඳගෙන තීන්දුවක් කරා. දැන් මම යන තැන ගුරුවරයා මට ඕන නම් මේ නෙමෙයි මේට වැඩි දෙයක් උනම් මම කැප කරන්න ලෑසි. ඡණ්ඩ වුණොත් මම මාසවලු වන මම 77 නතර කරේ. බුදුම ගියේ 93. ඒ කාලය ඇතුළත මට මොහු වෙලා තිබුණේ නැහැ. මට හැබැයි කන්න බැරික මම දැනටත් නැහැ. නොකයින්ට පුළුවන් වාසනාව මට තියෙනවා හම්බ වෙනවා. එහි ගියාට පස්සේ මං කියන්න ගියේ නෑ මට මාස්මාළු දැනග නැත්තන කෝල දෙන්නේ කියලා. පන්ිතාරාමයට ගියා. ගියාට පස්සේ එක මේෂයක් ජර්මන් හාමුදුරුවෝ මායි බුරුම හාමුදුරුවෝ කෙනෙකුයි හිටියා. මම යන්නේ ඉස්සෙල්ලා ඒ දෙන්නට එළවලු මේෂයක් තිබ්බා. වෙනම මහදේ තිමංකෝ මට ඉදුරු තියෙන හොඳයි. ඉතින් එහෙ අන්තිමට බලන්න මහජේසාරද කියලාම තියෙනවා මේ භාවනා කරනකොට ශරීරයේ මේ මේ දුෂ්කර ක්‍රියා කරලා නොකනොබේ ඉඳලා මේක කරන්න බෑ. මේකට හොඳටම ශක්තිය අවශ්‍යයි. විශේෂයෙන්ම කියන අවුරුදු 60 පැන්නට පස්සේ භාවනා කරන අයට ආහාර එපා වීමක් වෙනවා. රසමාළු විතරක් නෙමෙයි ආහාරත් එපා වෙනවා. නිින්දත් එපා වෙනවා. නමුත් අනවශ්‍ය විදියට නිදා ගන්න නැතුව ආහාර නොගෙන හිටියෙත් ඇඟ වැටෙනවා. ඊට පස්සේ භාවනාවක් නැහැ, සෞඛ්‍යයක් නැහැ. මොකක්වත් ඒ සයිඩ් පැහැදිලි කරලා තියෙනවා ඔබ ගන්න ආහාර ටික. දහසකට මිනිහෙක් තමන්ගේ ඔලු ගෙඩිය තරම් ප්‍රමාණයක් කනවා තුන් වේ. ඒක කන්න ඕන මොනවා හරි කරලා නැත්නම් කොහොමද භාවනා කරන්නේ? ඒ වගේ මේ ශරීරෙ පිරිසුදු තියාගන්න. ඒ වගේම යම් කිසි ප්‍රමාණයක් නිින්ද ඕනේ. ඌ අනවශ්‍ය විදිහට වෙනස් කෙරුවොත් ඊමට භාවනා ගමන පෙත නරක වෙනවා. ඒක ලියනම කියනවා මස්මාළු නෙමෙයි. හොඳ පෝෂ්‍ය ආහාර දෙන්න ඕනේ. ඒකල කියතර බුදුජාන් වහන්සේ විනය පොතේ කියලා තියෙනවා. භික්ෂුවකට ප්‍රණීත ආහාර වලට දීලා තියෙන්නේ මච්චෝ මංසං කීරන් දති. මස් ගොඩ මස්, මාංශ දිය මස්, කීර කිරි, දති කියන්නේ මේ කිරි. ඒක කවදාකවත් කායවත් ඊළඟට කන්න එපයි කියලා තියෙනවා. මොකද ගිහියන්වත් මේව නැහැ. මම දුෂ්කරයි. ඒ නිසා මම ලැබෙන දෙයකින් කාමං අසනීප වුණොත් විතරයි. හේතුවක් ඇති තැන විතරක් මේ ප්‍රණීත මාංශ ප්‍රණීත භෝජන ඉල්ලන්නේ කියලා. නැත්තම් ඒක ආපත්‍යක්. නමුත් දුන්නොත් භික්ෂුවකට භෝජනයකට ප්‍රණීත භෝජන දෙන එක මහත්ඵලයි මහානිසංසයි කියලා තියෙනවා. ඒ ගිහි උනන්දු කරවලා තියෙනවා සංඝයාට අහලා අවශ්‍ය අවශ්‍ය දේවල් හදලා දෙන්නේ. ඉතින් ඒවා බොහොම පුද්ගලික මට්ටමේ ਸਰවඥාන්සේ විසඳලා තියෙන්නේ අපිට මේ සමාජ වශයෙන් නිකාය වශයෙන් වාහන මධ්‍යස්ථානයේ කඩන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක බුදුහාමක බුද්ධිකව තියයි. කැමති කෙනෙක් කාපුදෙන් කැමති කෙනෙක් නොකාපුදෙන් එකක් මතක තියාගෙන ඉන්න මස්මාළු කණ්ඩෙපයි කියලා කියප එක දේවදත්තගේ ඉල්ලීම. බුදුහාමක ප්‍රතික්ෂේප කරපු එකක් කියලා මතක තියාගන්න. දේවදත්තගේ ඉල්ලීමක් කරා දිවිහිමියෙන් මස්මාළු නොකෑයි දැනගෙන එහෙම එකක් නෑ කැමති කෙනෙක් ආවොදින් කැනගෙන තමන් තමුසික වැටක් බලා ගන්න මම ඒක බලා ගන්නම් කියන වගේ කතාවක් කියලා ඉතින් මේක සම්බන්ධව අද ජන විඥානයේ තියෙන මහා මේ පක්ෂ බෙදිලා අර මේ කල යුතු මේක නොකළ යුතු කියලා මධ්‍ය ප්‍රතිපදාව අමතක ඉතින් ඒක මේ හැම ධර්ම සාකච්ඡාවකටම අනිවාර්ය මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ මස්මාල් කාවම හොඳද නරකද කියලා චතුරාර්ය සත්‍ය වගේ එකක් තමයි රස්මාලු කෑයිසුද නැත්නම් කෑයිසුද කියලා ධර්ම සාකච්ඡාවට ආවේ නැත්තම් ඒක ලොකු පුදුමයක්. ඒ තරම් මිනිස්සු මේ කලියුත් පැත්තක දාලා මේ කොරිදෝ තියෙන කුණු කන්දල් අල්ලගෙන පත්‍ර වලට ලියනවා, රේඩියෝ වල කතා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. මම කියනවා අපි කාලේ නාස්ති කරනවා කියලා. ඊට මෙට ආනාපාන සතිය ගැන කතා කරන්න කරලෙල හැකි ඉක්මනට හැකි ක්‍රමයකට භාවනාව දිගේ ගෙනියන්න හිත. මේ වගේ කෙලවරක් කරන්න. අපේ ඥානයේ සර්වඥතා ඥානයට කිට්ටු කරන්න බෑ. අපිට තියෙන උන්වහන්සේ කියූපයකට නැත්නම් පෙළපතින් ආව ක්‍රමයට හරි ගැසලා කියලා අපි ජාමු බේර ගන්නවා. ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගයක් ගැනනේ ආනාපාන භාවනාවේ අලියත් දක්වා දුර ගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේගේ විදේශනා කරනවා කියනවා. ඉතින් ඇත්තටම මේක ඉලාන්දෝගේ එකම දීක ඇත්තම තමයි ඒක ඒක තමයි අපේ මේ සම්මලේ ඉලක්ක කරගෙන තියෙන්නේ. මොහොත් සම්මාන තවසරයි අර බුදුරණවහන්සේගේ දේශනාවක කියන ආවහන බුදුරණන් ආවහන්සේට බුදුරණන් දේශනා කරලා තිනවා අම්මා අම්මා කියලා තිනවා අසුබ සංඥා වඩන්න හරි කියලා කියනවා. ඊට පස්සේ ඒ අතුරින් ගිය අනිත් සමාගතනාන්දේ රවණවල කියලා ආනපනති භාවනාව වඩන්න කියලා. ඊට පස්සේ රවණමහාවදනාන්දේ බුදුරජාණන්සේ ළඟට ගිහලා වැඩලා අරුවා ආනපනති භාවනාව කොහොමද කරන්නේ කියලා. ඒක මම කීයේ ඉස්සලා දේවා කරන්න කියලා තව හිත දියු නැති නිසා මේවා ඉස්සලා කරන්න කියලා. ඒක ඉතර වෙනාන්ත ඒ ඒ ඒ අදහස් එතන විද්‍යාමාන සංසත්තර සංඥාවල් අන්තිමකම ආනාපාන භාවනාව වඩන්න කියලා තියෙනවා. ඒක අනිත් සංඥා සංඥාවේ සංඥාවේ වඩලා ඉවරනවා. ඉතින් ඒ සම්බන්ධව මොකද්ද මේ අපිට මේ මේ ආනාපාන භාවනාව සමාන කරන්න ඕනේ. ඒක තව එහෙම තියෙනවා සර නගර නගරාගේ සූත්‍රයේ තියෙන දසම ධාර්මික සුද්ධිය සුද්ධිය අන්හාලාම සම්බිලානවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා එකම ධර්මයක් විදි ගමනක් මේ නිවන් මාර්ගයේ අවසාන දක්වා ඒ වෙලාවේ අනුසාරණ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්‍රමාද එක්කෝන් වීඩියෝ ජීවිතව අසවක් කරනවා මේක සත්‍යීතා තීත්‍ය දෙකතරේ මේ පරිවෙන් ධ්‍යාන දෙවෙන් ධ්‍යාන තුන් ධ්‍යාන ආදී වශයෙන් 11 ආකාරයකට මේ මේ ජීවත් යන්න පුළුවන් මොකද ඉතින් ස්වාමීන් වහන්සේ කොහොමද සම්බන්ධ ටිකක් විස්තර දෙන්න අපිට මේ ආනාපානසතිය කර තවත් මෙහෙම කරමින් අපිට මේ අපේ හිත හදාගන්න අපේ පිටවන්න කරලා තියනවද කොහොමද කියන්නේ පැහැදිලිව බුදුජානනාංශක තියෙන දේශනා විලාස හරි පිටිච්ච සාසනයක් අපේ සාසනේ ඕන තරම් තියෙනවා භාවනා ක්‍රම සමත වශයෙන් විපස්සනාවේ සමතියේ පමණක් කර්මස්ථාන 40ක් කියනවා සම 40 කර්මස්ථාන වල විපස්සනාවට අරමුණු සීමාවක් නමුත් ආනාපානය තමයි මේකේ උත්කෘෂ්ඨ මේක නිසා යම් කිසි කෙනෙකුට ආනාපානිය හරියනවා නම් අරව ගැන කතා කරන්න තියන්න. හරියන්නේ නැත්නම් ওই උපක්‍රම හොයන්න. යම් කිසි කෙනෙකුට ආනාපානිය හරියන්නේ නැත්නම් අනිවාර්යයෙන් මේ හරියන්නේ නැත්තේ රාගය නිසාද, ద్వේෂය නිසාද, මෝහය නිසාද බල රාගේ තියෙනවනම් අසුභ කර්මස්ථානේ පටන් ගන්න. ද්වේෂය නිසා ආනාපානිය කරගන්න බැන්න මෛත්‍රියෙන් පටන් ගන්න. වැඩපසර දාන ගතිය තියෙනවා මරණානුස්සතිය පටන් ගන්න. ධෛර්ය ශක්තිය නැත්තම් බුද්ධානුස්සතිය පටන් ගන්න. පුළුවන් නම් ආනපන පුළුවන් නම් ආයිති හැරි හැරි බලන්නේ දැන ඒක නිකන් කියනවා නම් මේ අපි මොහොත යනකොට නැව ගන්න බැරි නම් මොහොත අයිනට ජැටිය ළඟට නැව ගැඹුරු නම් ජැටියෙන් ඔරුවට කොට වෙලා ඔරුවෙන් නැවට කොට වෙලා නැපියන්නේ නැව තියෙන්නේ මොහොතේ ගමන යන්නේ නැවේ නමුත් නැව ගන්න බැරි නම් ජැටිය ගැඹුරු නැත්තම් නෑ ගැඹුරු ගුණ නැත කරලා යටි ඉඳලා නෑ ඔරුවට ගිහලා ඔරුවෙන් යන. ඒකට ඔරුව වෙන්නේ චතුරාර්යක භාවනාව නැව වෙන්නේ ආනාපාන සතිය. නමුත් නැව ඔරු යටි ළඟටම ගන්නෝ පුළුවන් නම් අපි ඉස්සලා ගිය ඔරුවේ ගිහලා එනිසා ටිකක් කළා ඔරුවේ වාඩි වෙලා ඉඳලා දැන් නැවට කොට වෙන්න ඕනේ කියලා සම්ප්‍රදායක් හදාගත්තට ප්‍රශ්නයක් නැහැ නමුත් කෙලින්ම ඕන නැවට කොට වෙන්න පුළුවන්. ඒ නිසා ඕනේ තරම් මේකේ කිසිම වෙලාවක එක දෙයකට පටු කරන්න බෑ සාසන. මේක මහ විශාල පෙතක්. මොකද පිළිසක් එක්ක යන අපේ ස්ටෑන්ඩඩ් එක. ඒලගෙන අපි මේකදි කියන්නේ කාට හරි බැරි නම් කියන්න ඒකට බැරි කාරණාවත් එක්ක පිළියමක් හොයන්න පුළුවන් නැත්නම් කක්කියනවා. මේ බැරි කෙනත් මේක යායිතු කියලා එකක් නැහැ. බැරි කෙනා ආනාපාන උත්සාහ කරනකොට එයාට අහු වෙනවා බැරි මොකද කියලා. රාගය වැඩිකම, ද්වේෂය වැඩිකම, නිදිමත වැඩිකම ඒවට පිළියම් කරන්න තමයි හතර චතුරාර්ය භාවනා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ආනාපානේ උත්කෘෂ්ඨ භාවනාවක් කියන්නේ. කෙලින්ම පටන් ගන්න පුළුවන් නම් ආයේ ඒකේ මූලික සැලැස්ම බල බල ඉඳ දෙයක් නෑ කෙලින්ම යන්න. බැරි නම් විතරක් කිසිසේත්ම බලාපොරොත්තු සුන් කරගන්න ඕනේ නෑ. ඒ වෙනුවට පිළියම් ක්‍රම තියෙනවා. ගොඩක් තියෙනවා. ඒව සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න. ප්‍රශ්න විසඳන්න වෙන්නේ අන්න ඒ වගේ පිළිතුරු කරලා. ඒ පිළිතුර අහක දා පිළිතුරක් නෙවෙයි නම්බු පිළිතුර. ආනපනේ ගාම්භිකවේ මුත්ත සති සම්පජානස ආනාපාන සතිය වදායි මාඩි මොට වෙච්ච සතියක් ඇති සම්පජඤ්ඤේ නැති මිනිහට මේක කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා. නමුත් ඒගොල්ලන්ට භාවනා කරන්න බෑ කියන්නේ. භාවනා මාර්ගේ වැහිලත් නැහැ ඒගොල්ලන්ට පුළුවන් ඒකට පිළියම් ක්‍රමයක් කරගෙන. හැබැයි ගිහිල්ලා ආයෙත් ආනාපානෙම නෙවෙයි විපස්සනා හරහා තමයි යන්නේ තියෙන්නේ. විපස්සනා ගැඹුරු. මුලින්ම විද්‍යාවෙන් විද්‍යාවන්තර මේ ලෝකෙට පහළ වෙන ආනාපානය එතිගේ මම විද්‍යාවන්තේ මොකක්ද ආනාපාන භාවනා වෙන්නේ එහෙම කියලා නෑ. ඒක අටුවාව කියනවා එහෙම. අටුවාව කියනවා දහසක් පුදුම් බුදු වෙන පාන්දර මේ ආනාපාන සති භාවනා වඩලා තමයි ගොඩ වුනේ කියලා. මේකේ නෑ. ඒ මේ මේ අපේ ਸਰවචන් ආචානපන සති භාවිතා කරපු ඇත්ත. නමුත් ඒක අනුව කියන අටුවාවේ තියෙන නමුත් පෙළේ නෑ එහෙම. සමන්තේ ආනාපානසති දුක්ඛේ සතං දුක්ඛේ සතං මුලාස්තරේ ඒකායන මාර්ගික නෑ ඒ ඇත්තටම ආනාපාන සති සූත්‍රය වඩන එක වඩන දේශනා කරන ආනාපාන සතියේදී ඔක්කොම භාවනා කරන පිළිසකට. ඒකේ ඉන්නවා චතුරාර්යක භාවනා කරන හැම භාවනාව කරන ඔක්කොටම එක ගුලිය අඹරන්නේ කෝකටත් අයිල කියලා ආනපන. කියලාමයි පටන් ගන්න. ආනපන සති සූත්‍ර දේශනා මුලදී කියනවා මේ පිරිසේ මහන්නේ මේ මේ කට්ටිය ඉන්නවා ධ්‍යාන ලැබුව අය ඉන්නවා මාර්ගඵල ලැබුව අය තියෙනවා රහත් වෙච්ච අය ඉන්නවා ඔක්කොටම හරියන භාවනා ක්‍රමයේ උත්කෘෂ්ඨ මේක දෙයින් වශයෙන් දෙන්නේ ආනපන. ඉතින් ඒකට කිට්ටු කරගන්න පුළුවන් නම් අල්ලගන්න පුළුවන් නම් හැකි සංඥාවෙන්. ඊට පස්සේ අපි දැන් කෙලින්ම ඉන්නේ මේ Matara high high level road එකේම ඉන්නේ. 120ටම පාගලා යන්න පුළුවන්. නෝ ඒක තියෙද්දි අපිට යන්න තියෙන පරණ පාරමයි කියලා ඕන්නම් ඒකේ ගියාට දෝෂෙකුත් නැහැ. වෙ මේකෙදි ඇක්සිඩන්ට් එකක් එහෙම වුණොත් මේ ඊගා බස් එක එනකන් ඉන්න ගියාම ගොඩක් වෙලා යනවා. හයි ලෙවල් රෝඩ් එක. හයි කියන්නේ හයිවේ. ඉතින් ඒ වගේ හයිවේ කියන්නේ ඒකේ ලාභක් තියෙනවා පාඩුත් තියෙනවා. අර කවුද ලියලා තිබුණ විදිහට මේ අපි පාරේ දැන් ඉන්නේ කියලා දැනගත්තාම ඒ පුදුම සතුටක් ඇති වෙනවා. බුද්ධ ආදී උත්තරමෙන් වහන්සලා වැඩිමග පෙර රහතුන් වැඩිමග ඔස්සේ දැන් අඩු ගානේ අපි එකට වෙලා නැත්තම් පාරේ ඉනවා කියලා හරි ඒ ලොකු හයියක්. ඒක මේ ඒ නිසයි පහුගිය අවුරුදු 40 මේ ගිහියෝ මෙච්චර පෙළ ගැහිලා ඉඳලා ඉතරණ විශේෂම උපාසකම්. ඒ උපාසකම්ලාට ලොකු ශක්තිය අපිටත් පුළුවන්. මේ නැවට ගොඩ වෙන්න පුළුවන් අපිටත් යන්න පුළුවන් කියලා. අර මෙල්බන් ගියාට පස්සේ එක අම්මා කෙනෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ නොවඩින්න අපි නිකම්ම නිකන් කුස්සිය අම්මලා ස්වාමීන් වහන්සේ. දැන් අපි යෝගාවචරෝ කියනවා. දැන් අපි වැහැලා වැඩ කරනවා. අපිට මහා ප්‍රතිඵල ඕනේ මේ පාරේ හිටගෙන හිටියත් මහා ලොකු දෙයක් කියලා. ඉතින් එහෙම නෑ උඹලට එහෙම කරන්න බෑ. උඹලට පාරමිතා පිළිල නෑ. උඹලට තීයක ප්‍රතිසන්දි නෑ. කහින්ද පුළුවන්ද? හිටගෙන ඉන්න පුළුවන්ද? මේ බුද්ධානුස්සති කරන්න පුළුවන් කියලා ප්‍රශ්න අහන්න පටන් අරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. වෙන්නේ අර හිත වැටෙන. ඊට මීට වැඩි හොඳයි එක දවසට මලක් කිමින තරම්වත් හුස්මක් ගනින් කියනකොට විමහාරටාවක් නැහැ එක දවසට මලක් කිමින තරම්වත් එක හුස්මක් ගත්තොත් ලෝකේ කරලා තියෙන ලොකුම පිංක මේකයි කිව්වම ආනාපාන ගතිය තමයි. නෑ උම්මලකට වලට ගන්න තරම්වත් නෑ. ඒ කියන්නේ නිකන් කැපකාරයෙකුට ගන්න වතුර හොට්ටක් පිළ ගන්න ගන්න උම්මලකට වලට ගන්න තරම්වත් පිරිමි නෑ. ඉන්න හරියක් ගෑනු තමයි. උපවාස කම්මල තමයි භාවනා කරන්නේ. වෙනම කෙනෙක් ගන්න වෙනම හයර් කරන්න ඕනේ. සුදු දෙද්දක් අඳලා තියාගෙන ඉන්න ඕනේ මේ උපස්ථාන. මොකද පිරිමි නිවන් දැකලා වගේ ඉන්නේ. ඔක්කොම එකට වැඩ ඉවරයි. ඒගොල්ලන් රෝණ විලා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ගෑනුන්ට තමයි ආවේනික දුක තියෙන්නේ. ඉතින් කොහොම හරි ඕන තැනක මේ උනන් ත්‍රිත්‍යයක් තියෙනවා කියනකොටම ඉවරයි. පිරිමි ඉන්න ඕන වෙලාවක ඉඩ තියෙන ගැටියක් මයික් එකෙන් යන ශබ්ද ස්පීකර් එකෙන් ඇහෙන තරමට කතා කරන්න නැත්නම් වැඩක් නැහැ මයික් එකේදී ඇහිලා. මුස්ලිම් ජැසින්ගේදී මුස්ලිම් දෙවියන් අවසානයේදී සමගින් මුස්ලිම් දෙවියන් ආරම්භයේදී අස්තරයක් තියෙනවා. අන්නේ සංස්කෘතික විද්‍යාව. ඒකන බුදු සත්‍යයට කියන. අන්නේ අපිට මොකද තේරුම් ගන්න. අන්නේ තමයි අපේ ඕම් කියන්නේ දේශනාවේ දුරටුණා. මොකද වෙලී දුරින් කරනවා. ඒක තමයි දුරට මොකද්ද කියන්නේ කියලා මට මතක් වෙන්නේ කාරණා මතු කරලා දුන්නොත් මට මතක් වෙයි. මුස්ම ගැලීමේ අවසානයේදී නෑ නෑ ඒක නෙමෙයි මම ධර්මදේශනදී මතු කරපු කාරණා මොකද්ද කියලා කියනවනම් මේ වන්ති ගිහිනා මුස්ම ඇවිල්ලි මුස්ම ගැලීමේදී ඒ අතර පුරා මුස්ම කළ බලන් දෙක. ඔව් ඒ සම්බන්ධව ඉස්සරහට නෑ ඇත්තට මේ පැහැදිලි කරන්න කියන්නේ මොකද්ද කියන එක මට තේරෙන්නේ නෑ මේ ඉන්න කම්පියුටර් තේරෙනවද මන් දන්නේ ඒ නිසා ප්‍රශ්නේ ඉදිරි ප්‍රශ්නේ පිළිසිදු නෑ ප්‍රශ්න ප්‍රශ්නේ තේරෙනවා මේ මොකද්ද කියනවා බහන්ති මෙහෙම එකක් කිව්ව එක පැහැදිලි කරන්නේ මොකක් ගැනද මේ කියන දන්නේ මොකද මගේ ධර්ම දේශනාවේ තියෙන 60ක් 70ක් අර මෙන්න මේ පොයින්ට් එක දැනකම් ඔබ වහන්සේ ගියා මෙන්න මේක පොඩ්ඩක් තාම විස්තර කරන්න කියනවනම් මට විස්තරය දුන්නොත් මට යත හැකි ඉස්සරහට. නැත්තම් මම දන්නේ මොකේද කතා කරන්නේ. ආස්වාද ප්‍රස්වාසයේ සම්බන්ධව දැනීමදී සංදී අතර තියෙන වෙනස. ඒකේ පැහැදිලි කිරීමේදී මම පත් වෙලා තියෙන අපහසුකම් මම කියන දේ උඩ පාසම අතර පුළුවන් මාව කොට දාන්න. ඒක කොහොමද අමාරු තැන. ඒකට ගිය කෙනෙක් ගිය හැටි කියනවනම් මට ඊට සලසලු කරදැයි. ගිය නැති කෙනෙකුට ඕවා පැහැදිලි කරන්න ගිහිල්ලා මේ ඇපල් කියලා පළතුරු જાතියක් තියෙන එක අම්බත් නෙවෙයි ඒක කෙසිලුත් නෙවෙයි ඒක අන්නාසිත් නෙවෙයි කියලා ඇති වැඩක් නැහැ. උපාදක මහත්තයා ඒක තේරෙන්නේ නැටි කියන්නේ එතකොට මට තල්ලු කරදැයි. ඒ ඒ දෙක අතරමැද මොකද්ද වැටෙන්නේ? කොහොමද ගියේ? මොකද්ද වැටුනේ? ආ එතකොට මට ගියා ආකෝ මෙන්න මේ විදිහට දිනු කරතැයි. මේ තේරුම් නැති කෙනෙකුට ප්‍රශ්න නැති කෙනෙකුට මුලක ඉඳලා මේක හදාන යනවා කිව්වම අහස තිනිමන් බදිනවා වගේ. බෑ. ඒ නිසා උපාසක මහත්තයා එතෙන් ගියේ කොහොමද? එතෙන්දී තව මොකද්ද මේ දන්න කෙනෙක්ගෙන් තව ලැබිය යුතු උපදේශය මෙන්න මේ වගේ වෙනොත් කියලා මට ඉඟියක් දෙනවනම් මට පුළුවන් තල්ලුවක්. එහෙම නැත්නම් පිසුද් නෑ මට ප්‍රශ්න පිසුද් නෑ උපාසක මහත්තයා එතෙන් ගිය හැටි මඟ පෙත විස්තර කරන්න. ආනාපානදී සිව් නම්බරේ සතුන් දුක සිව් නම්බරේ පැයකට ගියාට පස්සේ හුස්ම රැකෙනවා හුස්ම ගන්නවා විදිහට ಇದರಂತೆ ಹೀಗೆ ಆನಾಪಾನ ಎಕ್ಟಿವ್ ಇದ್ದರೆ ಅವಸಾನದಲ್ಲಿ ये दुश्मन होने का ना होता है धारण में भी ये अपने अंदर खुद ही कर सकता है तो हमें इतना मतलब घटन होती है हमें घटन करने का මොකද්ද ගැටලුව ඒකෙදී කියන අදාහ ගන්න බැරි කමක්ද බලාපොරොත්තු නැති වෙලා කම්පෙච්ච දෙයක්ද ඔව් ඒක නිසා ඒ භාවනාවේ ප්‍රතිඵලයක් ඒක ඔඩ්ලෝසිය බට්ට කෙලවරට ගිහිල්ලා අපව වැටෙන්න ඉස්සෙල්ලා ඒක පොඩි පොඩකට විරාමයක් ගන්න. ඒක නතර වෙන්න වගේ ගිහිලා එනවා. මේ පැත්තට ගිහින් නතර වෙන්න ගිහින් නැති මෙතන අපි අර මැද හරියනම් එහාට මෙහාට යන බලතේ මෙතෙන් ගිහිල්ලා මේ අපි ඒකට සංක්‍රාන්ති කියලා කියන්නේ මේක ගිහිල්ලා අනිත් පැත්තට හැරෙනවා. මෙතන ගිහිල්ලා හදන්න වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි පණලා තමයි භාවනා කරනකොට බලන්නේ. කවදා හරි උන්දුවට හැක්කට හැක් යන බලනකොට මෙහාට ගිහිල්ලා මෙහාට ගියේ එක ආපහු එන්නේ ඉතල චිත්තක්ෂණයක් හෝ ඒක නිශ්චල වෙන්න ඕනේ ආපහු වැටෙන්නේ ඉස්සර. මෙහාට තල්ලු වෙලා ගිහිල්ලා චලනයක් දිගේ ගිහිල්ලා නිශ්චල තත්ත්වෙට ගිහිල්ලා අපි අනිත් පැත්තට යන්නේ. දැන් ෆෝවර්ඩ් ගියර් එකේ යන වාහනයක් එක පාට රිවර්ස් එකට දැම්මොත් මොකද වෙන්නේ? එන්ජින් බොක්ස් එක ගලවලා වැටේ. ඉස්සරහට යන වාහනේ තප්පරයකට හරි නතර කරන්න ඕනේ රිවර්ස් එකට ගන්න. ඒ කියන්නේ යන වේගයෙන්ම යන්න බෑ. ඒ නිසා කොච්චර වේගයක් තිබුණත් ඒ ගෙවන් වෙලා ගෙවන් වෙලා ඒක තප්පරයක් ක්‍රියා තත්ත්වෙන් අක්‍රීය තත්ත්වයට යනවා. ආස්තිකේ ඉඳලා නාස්තිකේට යනවා. ඉතින් මේ අතරමැද මේ දෙක එක දිගට සීරුවෙන් බලා සිටීමේ ශක්තියක් අපේ මනසට නැහැ. අපේ මනස මේක පන්නනවා. උදාහරණයක් වශයෙන් කියනවා චිත්‍රපටයක් පෙන්නකොට තිරේට ආලෝක ධාරාවක් ඒ ඒ සෙලෝලේ සෙලෝලොයිඩ් එක හරහා වැදිලා ඒක හොඳටම තහවුරුනට පස්සේ සම්පූර්ණ අන්ධකාරයක් ඇති. ඊටසේ ආයශරය කාලෝක ධාරාවක්. ආයශරය අන්ධකාරය වෙනවා. ආයශරය කාලෝක ධාරාවක් දෙනවා. කවදාකවත් චිත්‍රපටි බලනකොට අපිට අන්ධකාරයක් පේන්නේ නැහැ. අපිට පේන්නේ ආලෝකයේ පැවැත්ම. චරණ චිත්‍රයක් මවන්න බෑ ආලෝකය සහ අන්ධකාරය අතර නැවත නැවත ෆ්ලෑෂ් නැතුව. ඉතින් චිත්‍රපටය බලන අපිට පේන රිදී තිරේනේ. ප්‍රොජෙක්ටර් එකට ගිහලා බලන ප්‍රොජෙක්ටරේ 150ක් වෙලාව අන්ධකාරය තිබෙන තියෙනවා. අපිට අන්ධකාරය පේන්නේ නැහැ. මොකද අපේ හිත පුරුදුලා තියෙන ආලෝකයට. අපේ හිත පුරුදුලා තියෙන ලස්සන බලන්න. නමක් නැති තැන යනකොට හිත අන්ධබන්ද වෙනවා. ඉතින් මේකට බලලා බලලා බලලා බලලා කොහොමද මේ චිත්‍රේ චරණ චිත්‍රයක් බාටපත් වෙන්නේ? අතරමැද මේ වගේ ඇස්බන්දුමක් තියෙනවා. ඉතින් ඒක දැකපු දවසේ ඉඳලා දැනුයි චිත්‍රපටිය දැක්කේ කියලා. හැබැයි ඒක බලනකොට කතා රසෙ නැති වෙනවා. චිත්ත තහඩු දෙකක් මැද ආලෝක අන්ධකාරය තියෙනවා නේද කියලා බලන බැල්මෙන් බැලුවොත් අපිට කතා රසය ගන්න බෑ. ඒ වගේ ආනාපානෙත් බල්ල බල්ල බල්ල එතන ගිය දවසේ තේරෙනවා අපි අකල්ප කෝටි ගණක් ආනාපාන කරන්නේ නැති මේ ජීවිතේත් කියලා කෝටි ගණන් ආනාපාන කරන්නේ නැති කවදාකවත් එක හුස්මක්වත් සම්පූර්ණයෙන් දරගන්න. මේ නැතිකම නෙවෙයි තියෙන්නේ. මේක බලලා නැහැ, මේක දැකලා නැහැ, මේක බැලිය යුතුයි කියලා දන්නෙත් නැහැ. මේ බලන්න හිත කැමැති නෑ හිත පනිනවා. මේක මේක පන්නනවා. ඒක තමයි හිතේ තියෙන චපල ගතිය. ඉතින් ඒක නිසා ඒකම දක්නාසුලුව සම්පූර්ණයෙන්ම ප්‍රසවාසයේ ගෙවිලා ඊටසේ ආනාපානේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒ තියෙන ગેප් එක ඒ තියෙන හිදස දැක්කනම් මේක පූට්ටු කරලා හදපේක බව පේන. එක දිගට yaadene ගන්න එක පූට්ටුවක්. දැන් මේ පොළවර ලෑලි කැලි ගහලා ඒට්ටු කරලා පාකේ දාලා තියෙන දැකලා තියෙනවා. ඇලි කැලි පුට්ටු කරලා පුට්ටු කරලා හදන. ඒක හරි ගසලා හොඳ බාස් කෙනෙක් ගැහුවොත් එහෙම ඌ ඔක්කොම දාලා ගාලා ඔක්කොම ගන්න. ගාලා පොලිස් එකේ ගාවට පස්සේ අර කොණෙන් ගන්න දූවිලි කඳුල මෙතෙන් යනකම් ගේන්න පුළුවන් තනි ලෑල්ල. ලෑලි එකතු කරලා එකතු කරලා හැදුවට වානිෂය ගාලා පොලිස් එක දුන්නට පස්සේ යායට දූවිලි ලකුණක් ගෙනියන්න පුළුවන්. මම අවුරුදු 20ක් අතර ගියාම මොකද වෙන්නේ? ලෑලි වෙන්නේ. වෙනුනන් පස්සේ දූවිලි අතු ගාගෙන එනකොට මෙහෙට එනකොට දූවිලි නෑ ඔක්කොම මොකද වෙන්නේ? යාලි අතට යන. දූවිලි නැති වෙලා වෙවිස් අතු ගාවත් යාලි අස්සේ දූවිලි එන. ඉස්සල දවසල තියෙන පුරුදු කළ තමයි ඒක සීහිලා පෑහිලා තිබුණ එක ලෑල්ලට වගේ පේන. නමුත් බannකොට වෙන ඔක්කොම පුරුදු. බුදුහාමර මේ ඝන සංඥාව රාශි සංඥාව කියලා කියන්නේ මේ ආශ්‍රව ප්‍රසවාස දෙක මේ පූට්ටු වැද්දිල්ල තියෙන පූට්ටු හරියට වැද්දිල්ල හේතු කොච්චරද කියනවනම් එක වගේ පේ. මේ පොතක් කරගත්තාම පොතේ මේ පිටකොන්ද පැත්තේ අත්‍රුගේ නම ලියනවා පොතේ නම කියනවා මිල ගණන් දාලා තියෙනවා මේ පැත්ත හරුපා ඒ ගණකම තියෙන නමුත් ඒක හැදිලා තියෙන මොනවද? පිටුව පිටුව පිටුව පිටුව ඒක තියෙනවා. පේන්නේ කුට්ටියට. මේ පිටුවක් කරා මෙතෙන්ද යනකම් හිදසක් වෙනවා. මේ බැලුවාම මේම කරපුවාම හිදසක් මොකුත් නැහැ. මේ පෙරලා බලනකොට පේනවා මේ හිදස් පොඩක් එකතු වෙලා දෙන හොඳ චීන කන්නාරි දල හොඳ සතියෙන් බලනකොට ආස්වාදය ප්‍රස්වාදය දෙක අතර කිසිම ගනුදෙනුවක් නැහැ සම්පූර්ණ ස්වාධීන සිද්ධි දෙකක් ඔබ බැලු බැලනකොට මේන්නේ එක යායට යනවා ඒකට ඝන කිච්ච සංඥාව කියලා කියනවා කිච්ච ඝණය කියලා ඉතින් ඒක බෙදිලා ගිය දවසේ පේන්න පටන් ගන්නවා අපි මේ ඉන්න පොළවත් පුරුද්දලා හදපු එකක්. මේක විශ්වාස කරන්න බෑ මේක මැදින් පලාගෙන ගිහිල්ලා ගෙලිම යම ලෝකෙට වැටෙන්න පුළුවන් වැඩි බොරු කිව්වොත් ඒක. කොන්ක්‍රීට් තරිමේ දාලා තිබ්බට ඒව හතියන්නේ නැහැ. පැල්ල බක් ගාලා වැටෙන්න පුළුවන් කෙලිම යම රජුරන්ගේ ඔඩොක්කට ගිහිල්ලා වැටේ. එතකොට වෙනවා මේක ස්ථිරයි කියලා හිතාන හිටියට මේ මොකක්වත් ස්ථිර නෑ ඔක්කොම පුරු පුට්ටු ඒ පූට්ටුව තමයි මැද තියෙන ඉස්තන දැකේ. ඒකට හිත හරි බයයි. ඒකට හිත හරි කෝල කරනවා. නොදකින්ව නෙවෙයි දැක්කට මඟයි. ඉතින් කවදා හරි අපි මේක හරහා දකින්නකම් තාම ආනාපානේ හරියට දැකලා නැහැ කියලා පේන හරිය ඝන හරිය ශක්තිමත් හරිය බල බල යන බල බල යන දැසේ තීරේ මේක ඔක්කොම ගෙත්තමක් වගේ කෙඳි කෙඳි රාශියක තුල හදපු කඹයක් වගේ ඒ කඹේ බරකට ඔක්කොම තිබුණාට මේ ඔක්කොම ඇවිල්ලා තියෙන පොල් කෙන්දේ. පොල් කෙන්දේ අර ගොනුවේ. අපි දඟ වැටිලා. දඟේ ගැලෙවුවට පස්සේ පොල් කෙන්දේගේ පුළුවන් වේද නැවක් අදින්. පොල් කෙන්දේගේ පුළුවන් ද පොල් ගහක් අදින්. පොල් කෙන්දේගේ පුළුවන් ද ගහක් අදින්න බෑ. ඒක අර දඟ වැටුණාට පස්සේ බෙල්ල වල දාගන්නවා පොල්. නමුත් මේ සෙල්ලම යන්නේ පුංචි පුංචි කෙන්දි වල මේ කෙන්දි වෙන් කරන්න වෙන් කරාට පස්සේ තේරෙන බණ ගන්නවා කෙලස් කන්දක් තමයි මේ එකතු කරලා අපි මේ සංසාරේ ඇදගෙන යන්නේ. මේ කෙලස් එක ගහ ගහ ගලවන්න පුළුවන් නම් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරනවා වගේ. මේක නිකන් ඉන්දියා අලියක් කර තිබ්බ ඉන්දියාප්පයක් වගේ. අපල දාදා. gediye meeting ආවොත් අපි පචා. gediye meeting ආවොත් අපි බයයි. අපිට ඕන කරන එක පතුරු ගන්න. මේක විභජ්‍යවාදී කියන්නේ ඒක පිටි ගහ පිටි ගහ බලන්න. විස්තර කර කර බලන්න. දැක්කට gediye වශයෙන් ගණන් ගන්න එපා. නැවත බලන්න. නැවත බලනකොට ආස්වාස ප්‍රස්වාස දෙක අතර විතරක් නෙමෙයි ආස්වාසියත් අතරමැද ගොඩාක් හිස්තන් තියෙනවා කියලා තේරෙයි. ආස්වාසියත් එන්නේ ආස්වාස රාශියක් එකතු වෙලා. ඒ හැම දෙකක් අතරම හිස්සනක් තියෙනවා. අර හිස්තන දැකපු කෙනාට නම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ප්‍රසවාසය සිද්ධ වෙන්නේ මේ ගැසි ගැසි ගැසි ගැසි. ආස්වාසය සිද්ධ වෙන්නේ ගැසි ගැසි ගැසි. මේ හැම පුංචි දෙකක් අතරමැදවත් අර වගේම හිස්තන තියෙනවා කොහොමද මේක පුදුමාකාර පුූට්ටුවක් කියන්නේ. දැන් තන්තෝසයි. ඈ ඒත් මට සැකයි. හැබැයි පොයින්ට් එක හොඳයි. අපි මේක නැවත නැවත කතා කරන්න ඕනේ. මොකද ඒක මේ සම්නිකර මායාවක් විතර දුවන. අපේ හිත කැමති නෑ මේ gediya පිටින් තියාගන්න තමයි අපට ඕන. මොකද මේ gediyak කියලා ගන්න දෙයක් නෑ. මේකේ තියෙන පුංචි පුංචි අංශු මිදි පොකුරක් වාගේ අණු, අංශු, පරමාණු, ඉලෙක්ට්‍රෝඩ්, ප්‍රෝටෝන්ස් වලින් හැදිච්ච දේට අපි කියන මේක රත්තරන්. රත්තරන් සාක්කුවේ දාන්න තියාගෙන ඉන්න පුළුවන්. නමුත් ඔක බෙදලා බලනකොට කොයි අංශුව දිගේ ගියත් සතරන් දිගේ ගියා රිදී දිගේත් අන්තිමට දූවිලි ගොඩක් විතරයි ඉතුරුනේ ගණ්ඩ කියලා දෙයක් නෑ මෝඩකමට තමයි අල්ලන්නේ. ඇල්ලුවත් කම නැත් තොට නෑ මට තියෙනවා ඒක රත්තරන් මේක රිදී කියලා ඉතින් රණ්ඩු. මේක බිඳිච්ච දෙයක් හැදිච්ච දෙයක් කියලා දැනගන්නවනම් පොඩියෝම් වැල්ලේ හදපු මාලිගාවක් තමයි බුදුහාමර කියන්නේ පොඩියෝම් වැල්ලට ගියාම ලස්සන මාලිගාවක් හදලා අයියාගේ ඩැඩිය මම ඒක උසයි අයියාගේ ඩැඩිය මගේ ලස්සනයි කියලා රණ්ඩු කරනවා. බැරි වෙලා හරි කාගේ හරි කකුලක් එහෙම වැදුනොත් තාත්තාගේ එහෙම මැරණකම් කෑ ගහනවලු මගේ මාලිගාවට පයින් ගියවලු. නෝ ශ්‍රී ලංකාවේ ඉවර වෙලා එනකොට ඌම පයින් ගහලාලු ඒ. දීරලා කාපුව මම ඔක්කොම ඉවරයි. මේ අපි ඉන්න ගන්නට නාඩගමේ ඔච්චර තමයි. දැල්ලේ හදපු මේ මාලිගාවකට තමයි මේ මම ඉන්නේ ආවල් ගේතෝ ඉන්නේ ඒකේ අරක මේ කියලා මේ රණ්ඩු සේරම ආශස් ප්‍රසාද දෙක අතර තියෙන පුංචි ગેප් එක වගේ තමයි. ඒක දකින්න අපි කැමති නැහැ. දකින්න කැමති නැත්නම් ඒ දැක්මේ මානයක් ඇති වෙන්නේ. දැක්මේ සක්කාය දිට්ඨියක් ඇති වෙන දැක්මෙන් තෘෂ්ණාව ඇති කරන්න බෑ. එතකොට අපේ පද්ධතිය වැඩ කරන්නේ. අපේ පද්ධතිය වැඩ කරන්නේ තණ්හා මාන දිට්ඨිය තියෙනවා නම් විතරයි. මුලින්දි මම දන්නේ ඔයාලගේ මගේ මොසි සෝරුවේ මේකේ පොතේ මම සතුටේන කුරුණා. එන්නත් දෙන්නේ නැහැ. මට සියුම් දුරුකම් දෙකක් දෙන්න දුවාගෙන. නෑ වම දකුණ අතර මැදත් ગેප් එක බලන්න. සියුම් සහ ගොරෝසු දෙක අතරත් ગેප් එකක් තියෙනවනේ නැත්තම් සියුම් තරින් ගොරෝසු තැනට යන්න බෑ. ගිහින් අන්තිමට වෙන්නේ මොකද්ද? සියුම් තන තියෙන ක්‍රමේ, කුරුසු තන තියෙන ක්‍රමේ අතර තියෙන පෞද්ගලික ලක්ෂණ වෙනුවට මේ හැම තැනම උපුරු ගහලා තියෙන හැම තැනම බිඳෙන ගතිය තියෙන හැම තැනම වෙනසන ගතිය මතුවෙනකොට මේක වම මේක දකුණ මේක ගොරෝසු මේක සියුම් මේක මේ කියන්නේ නම් වනම් එල්ලන්න ලේබල් එක එල්ලන්න තැනක් නැහැ. එතකොට වෙන්නේ ආන සක්මණ නැති වුණා ගොරෝසු සියුම් ගව නැති වුණයි කියලා. සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි අපි ඒ වගේ ධාතු මූලික ලක්ෂණ වලට යනකොට අර සම්මුති ලේබල් ටික එල්ල ගන්න තැනක් නැහැ. සම්මුති දේවල් එකට ගාලා පගන්න තැනක් නැහැ. එතකොට යෝගාවචරය ඒක ප්‍රශ්නයක් කරගන්න නරකයි. ආයෙත් අනිත් දවසේ සම්මුතියේ ඉඳලා මේ සම්මුතිය කැඩෙන කම් පහුවෙන්දත් කරන්න. ඊට පහුවෙන්දත් කරන්න. ඒකල මේක මායාවක්ද? එහෙම නැත්නම් ඇත්ත වශයෙන් බැලුවොත් නියම දර්ශනය කියලා කියන්නේ මේ සම්මුතිය කැඩලා දේර ගන්න බැරි දන්ද නැත්නම් මේ සම්මුති ලෝකයේ තියෙන මේ වම දකුණ හරි වැරදි කියන එකද කියලා හිතටම වදන්න දෙන්න. ওই ක්‍රමයටම නැවත නැවත කර කර යන්න ඕනේ. එතකොට හිතම අල්ල ගන්නවා නියම සත්‍ය මොකද්ද? අපිට විස්තර කරලා දෙන්න පුළුවන් විස්තර දුන්නට ඒක එච්චර පළවෙනි පන්තිය නෙමෙයි. කරනකොටම හරියට ක්‍රමේ. වැටේ වැටෙන එක තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හොඳයි අපි මම හිතන්නේ විනාඩි 15ක් විතර වැඩිපුරත් කාලය අරන් තියෙනවා. අපි ශක්මණකින් ගිලම්පස්කින් පස්සේ නැවත හතරට රැස්නා පරියන්කේ. ඒ අනුව මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක ධර්ම සාකච්ඡා සමාප්ත වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි